හොඳයි ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරණේ පවත්වන 212 වන භාවනා වැඩසටහනේ හතරවන ධර්ම සාකච්ඡා වාරය සඳහා සූදානම් වෙන්නේ අපිට ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙන 10ක් ලැබිලා තියෙනවා ලැබිලා තියෙනවා ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන වම වම දකුණේයි මෙනෙහි කරමින් සක්මන පටන් ගතිමි පතුලට දැනෙන පොළවේ තද ගොරෝසු මෙලිකා උණුසුම් සිසිල දැනීම දැනිමි, අත්විඳිමි. පාදයේ ඔසවන විට ඇඟිලි වලට බරවන අයුරුද පතුල බිම තැබූ විට බර පාදයේ පුරාවටම පැතිරි සමතුලිත වන අයුරුද දකුණු පාදයේ විසින් වම් පාදයේ ඇදගෙන යන අයුරුද සක්මනේ වේගය වෙනස් වන විට පාදවල ඇතිවන වෙනස් වීමද අත්දකිමි. ඒ ඒ තැන ඇතිවන වෙනස් වීම වලට අනුව ඇතිවන ස්පර්ශ වෙනස් වෙනස් වේදනාවන්ය. ඒවාට ඇතිවන ප්‍රියමනාපකම්ද දකිමි. ලබා දෙන උපදේශ අනුව ඒවායේ ඇතිවීම නැතිවීම දක්නිට උත්සාහ කරමි. සෑහෙන වේලාවක් අකණ්ඩව සක්මන කරගෙන යන විට ඔහේ පාවෙන්නාක් මෙන් ඉබේ යන ගමනක් මෙන් දැනේ. සියුම් අත්විදීම් නැත. විටක එය පිටතින් විට බලා සිට බලා ඉන්නාක් මෙන්ය. මුළු සිරුරම ඉබේම වාගේ ඉදිරියට තල්ලුවේ. තවත් දුරට සක්මනේ යන විට සක්මනෙන් හිත පලා යයි. අකණ්ඩව ගලා යන දියපාරක් දෙස පිටතින් බලා සිටින්නාක් වැනි ආකාරයක් හිතට හැඟේ. ඒ දෙස නිහඬව බලා සිටීමට මහත් කැමැත්තක් ඇතිවේ. මනසින් මවාගත් දෙයක් දැයි සැකසිතේ. මේ පිළිබඳව මට කුකුසක් ඇත. කරුණාකර මේ தත්ත්වය පිළිබඳව පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමෙත ඉල්ලා සිටිමි. කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ දැන් අපි මුලදී තමයි හොඳට ඒ කියන්නේ අරමුණට හිත යොමු කරමින් අපි මේ කටයුත්තේ යෙදෙන්නේ. ඒක හොඳට සිද්ධ වෙන්න සිද්ධ වෙන්න අපි කටයුත්තට සිද්ධ වෙන්න හරිනවා. අපි දැන් මුලදී අපි කරනවා නැත්නම් අපි යොමනාවෙන් ටිකක් දැඩි වීරකින් කටයුත්තේ යෙදෙනවා. හැබැයි හොඳට සිහිය දියුණු වෙන්න දියුණු වෙන්න දැන් මේ සක්මනේ එකම සක්මනක් ඇතුළේ දෙනුනත් ඒක කාලයක් යනකොට වෙන්න පුළුවන්. දැන් මේ වෙලා තියෙනවා වගේ මුලදී අපි වුමනාවෙන් අරමුණේ හිත තියනවා. පස්සේ යාම අරමුණේ ඉන්න පටන් ගන්නවා. ඊට එතකොට අපි ටිකක් වීර ලිහිල් කරනවා. දැන් මොකද අරමුණේම හිත ඉන්නවා. දැන් අපිට බර කළා, හිර කළා, තද කළා මේක තියන්න අවශ්‍ය නැහැ. අරමුණ දැන් මේ මේ හිත දැන් සෑහෙන දමන වෙලයි තියෙන්නේ. එතකොට අන්න තමන්ට තේරෙනවා නිකන් අර වීර ලිහිල් කළා මේකට වෙන්න ඉඩ හරිනකොට තේරෙන්නේ නිකන් අනුන් සක්මන් කරනවා අපි බලන් ඉන්නවා වගේ. ඔය අනාත්ම ලක්ෂණයේ තියෙනවා මේ එක ස්වභාවය පරතෝ කියලා මේ විස්තර කරනවා. පරතෝ කියන්නේ නිකන් අනුන් දිහා බලනවා වගේ බලනවා. අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලනවා. ඉතින් මේ පැත්තට ඒ ස්වභාවය මතුවෙනවා සක්මනේදී. මොකද කාලයක් මේක කරනකොට කරනකොට මේ වැඩේ සිද්ධ වෙනවා. අපි පැත්තකට වෙලා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒතකොට පේනවා නිකන් මේ අපි හිතමු බයිසිකලයක් පදිනවා වගේ පේනවා නැත්නම් ඔරුවක් පදිනවා වගේ පේනවා. ඔය වගේ එක එක විදිහට ඉතින් Tamanට හැංගෙන්න පුළුවන්. ඒ කිසි වැරද්දක් නැහැ. නැත්නම් ඔන්න හැට සැකිල්ලක් යනවා වගේ පේනවා. මේ ඔක්කොම නිකන් අපේ අර තිබිච්ච සාමාන්‍ය මම ඇවිදිනවා කියන සංඥාවෙන් අයින් වෙලා ඒ වෙනකොට ඊටාම සියුම් සංඥා මට්ටමක් දැන් මතුවලා තියෙන්නේ. ඒ නිසා කරගෙන යන විදිහ හොඳයි. මේකේ මොකක්වත් අඩුපාඩුවක් නැහැ. ඒ කියන්නේ හොඳට කරගෙන දීලා තිනවා. ඒකේ ඒකේ වර්ධනයක් වශයෙන් හිත සැහැල්ලු වෙලා. හිත දැන් අරමුණ ග්‍රහණය කරනවා වෙනුවට හැබැයි අරමුණත් එක්ක ඉන්නවා වෙන වෙන වෙන දේවල් අරමුණු වෙන්නේ නැහැ. හැබැයි නිකන් අනුන්ගේ දෙයක් දිහා වගේ බලනවා. ඒකේ වැරද්දක් නැහැ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. උසාවියට නොකැඳවෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. <laughs> ඔව් මුලින්ම මුලින්ම ඒකද කියන්නේ. මා වසර එකමාරක පමණ සිට මෙවැනි වැඩසටහන් වලට පමණක් වලදී පමණක් භාවනා වඩන යෝගිනියෙක්මි. නිවසේදී කිරීමට අපහසුය. පටන්ගත් මුල් කාලයේදීම හුස්ම රැල්ල සිහින් වී නොදැනී ගොස් හිස් අවකාශයක්ම අවකාශයකට ගියෙමි. එහිදී රන්වන් ආලෝකමත් යමක් දැස් වලින් එළියට පනින්න හදනවා මෙන් විය. අපහසුයෙන් දැස් ඇරීමි. කය සැහැල්ලු විය. සිතුවිලි පැමිණියේ නැත. නැවතත් එම අත්දැකීමට මුහුණ නුදුන්නෙමි. හුස්ම සිහින් වී නොදැනීමේ తත්වයේ දිගටම පැවතුනි. වෙනත් ස්වාමින් වහන්සේ කෙනෙකුගේ උපදේශ පරිදි අත් දනහිස් පාද වැනි ගැටෙන ස්ථානවලට සිත යොමු කළෙමි. මෙහිදී මෙහිදී මෛත්‍රී භාවනාව විනාඩි 10ක් පමණ වඩා පසුව කයට හිත යෙදුවෙමි. එහිදී කය සැහැල්ලු වී නොදැනී ගිය අතර සිතවිලි කිසිවක්ද නොවිය. විනාඩි 45ක් පමණ සිටියෙමි. මෙය නැවත තුන්වරක් පමණ සිදුවිය. මෙම වැඩසටහන පටන්ගත් දිනේ සිටම අධික නිදිමතක් පර්යංකේදී දැනේ. මා වාඩි වී සිටින බංකුවෙන් බිමට වැටෙන්න ගිය අවස්ථාද තිබුණි. බංකුවේ සැප පහසුව වැඩියයි සිතා බිම කුෂන් එකක් මත වාඩි වීමට පුරුදු වුනිමි. ඉහත නිින්ද විනාඩි 45ක් පැයක් පමණ තරම් දිගු විය. බිම වාඩි වූ පසු කයෙහි ගැටෙන ස්ථානවලට හිත යොමු කළෙමි. මුල් අවස්ථාවේ මෙන් නිින්ද අධිකව නොතිබූ අතර කය සැහැල්ලු වී වායු ධාරාවකින් පිටිපස රදින්නාක් මෙන් දැනුනි. ඒ සමගම කකුලේ වේදනාවන් පැමිණ පැමිණ නිසා එයට සිත යොමු කෙලිමි. එහිදී වේදනාව ක්‍රමයෙන් වැඩි වෙන බව දැනුනි. අද දිනේදී ගැටෙන ස්ථානවලට හිත යොමු කිරීමට පළමුවෙන් වේදනාව තදින්ම දැනුනි. විනාඩි 45ක් පමණ එසේ සිට පර්යාංකයෙන් නැගිටෙමි. මාගේ ගැටලුව මෙයයි. කයෙහි වේදනාව දැනෙන නිසා දැන්මම ඒ දැස බැලීම සුදුසුද? නැතිනම් ආසනය වෙනස් කිරීම කළ යුතුයද? මට හිතෙනවා මේ දැන් අර යම් පමණක සමාධි ස්වභාවයකුත් මුලින්ම ඇවිල්ලා තියෙන නිසා වේදනාව බැලුවට වරද්දක් නැහැ. අපිට වේදනාව බලන්න හැබැයි මේකෙන් පැනලා යන්න නෙමෙයි. මේක මම බැලුවායි කියලා මේක අයින් වෙයි කියලා නෙමෙයි. වේදනාවෙන් ඉගෙන ගන්නයි බලන්නේ. වේදනාවේ ස්වභාවය යත යතහ ස්වභාවය කොහොමද කියලා තේරුම් ගන්නයි බලන්නේ. ඉතින් මට තේරෙන විදිහට නම් හිතේ යම් සමාධි මට්ටමක් දැන් හැදිලා තියෙනවා. පොඩ්ඩක් ඕනේ නම් එක පාටම වාඩි වෙච්ච ගමන් වේදනාව බලන්න යන වෙනුවට පොඩ්ඩක් ආනාපානෙත් එක්ක ගිහිල්ලා හිත ටිකක් තව සියුම් කරගෙන නැත්තම් සතිය ඉස්සරහට අරගෙන ඊළඟට වේදනාව බලන්න යන්න. එතකොට අපි ටිකක් සන්නද්ධ වෙලයි මේ වැඩේට බහින්නේ. වේදනාව බලනකොටත් සමහරලාට ඉතින් අර එක පාටම මේ වේදනාවේ සියලු පැති පේන එකක් නැහැ. ඒක මේකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩේ කරගෙන යන්න දිගටම එතකොට යම් අවස්ථාවල හොඳට අපිට තේරෙනවා වේදනාවත් එක්ක හොඳට මුහුණට මුහුණලා ඉන්නවා වගේ හැඟෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ඊළඟ වේදනාවකට යනව වෙනකොට මේ වේදනාවෙම මේ තමන්ට හොඳට මුහුණට මුහුණලා හිටපු වේදනාවෙම හැකි මේ සෑම සියලු තොරතුරු බලන්න උත්සාහත් වෙන්න. මොකද අපි දැන් උදාහරණයක් වශයෙන් කියනවා අපි හුස්ම රැල්ලක් දිහා බලන ගන්නකොටත් ඒකේ ඒ තරම් දෙයක් මුලින් තේරුනේ නැහැ. අපි ඒක නිකන් පාවිච්චි කළේ මේ සිහිය පිහිටව ගන්න විතරයි. නමුත් ඕක අපි සිහිය ඒකේ පිහිටවලා හොඳට තව තව එතන බලබලා ඉන්නකොට අන්න හුස්ම රැල්ලේ තියෙන වෙනස්කම් තේරෙනවා. ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙන වෙනස් වෙන හැටි තේරෙනවා. ළඟ ළඟ ආස්වාස දෙකක් අතර තියෙන වෙනස්කම් තේරෙනවා. අන්න ඒ වගේ වේදනාවත් අපි නැවත නැවත බලන්න බලන්න එතනම හිත රඳවගෙන වැඩි කාලයක් ඉන්න ඉන්න තමයි ඊයාගේ තියෙන වෙනස්කම් ටික තේරෙන්න ගන්නෙ. ඒ නිසා අපිට ඕක විනාඩියක් බැලුවා කියලා තරම් දෙයක් තේරෙන එකක් නැහැ. නමුත් මේ තුල නැවත නැවත හිත හසුරවන්න හසුරවන්න තමයි මේකේ තියෙන විස්තර දැනගන්න හම්බ වෙන්නේ. ඒ නිසා මම හිතනවා හැකියාව තියෙනවා කියලා දෙකට කරගෙන යන්න. සක්මන් භාවනාව. ගිය වසරේදී සක්මන ඊට හොඳින් මැෂින් එකකින් යන්නාමෙන් දැනුනි. මේ දිනවලදී ස්පර්ශ හොඳින් දැනෙන අතර පියවර 10ක් 15ක් පමණ සිහිය පැවැත්වීමට හැකිය. සිතවිලි පැමිණේ. নিরතුරුවම සිහිය සතියෙන් සිටීමට උත්සාහ කරමි. ඔව් දෙකට කරගෙන යන්න. වැඩි විස්තර නම් මදි. මොකුත් ප්‍රශ්නයක් නැහැ වගේ මට තේරෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සක්මන් කර විනාඩි 5කින් පමණ සිටගෙන සිටීමේදී විලුඹ තදවන ගතියක් සහ ඇඟිලි පොළවට තදවෙන ගතිය දැනේ. එසේ වුවද මැද ප්‍රදේශයේ සීතල ස්වභාවයක් දනවයි. එසේ වීමේදී බරගතය ටිකක් දැනුණත් යැවීමේදී සැහැල්ලුව දැනේ. නැවත පොළවට තැබීමේදී පාදයේ මැද කොටසක් සමග වැලිකට තදවන බවක් දැනේ. කෙසේ වෙතත් විනාඩි 20කින් පමණ එසවීමේදී ඇඟිලි කොටස පරණ ඉදලක ඉරටු මෙන් සිතට දැනේ. දනහිස් දෙයත් සහ කොන්ද වේදනා දෙයි. වරින් වර එය වෙනස් වේ. දකුණු සහ වම් පාදයේ දෙපැත්තටම සිත වෙනස් වේ. ස්වාමින් වහන්සේ අනුකම්පා කොට වදාරණ සේක්වා. <laughs> නෑ මුකුත් වදාරන්න දෙයක් නැහැ මේ වැඩේ නම් හොඳට යනවා. ඔව්. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් දෙකට කරගෙන යන්න ඉස්සෙල්ලා කිව්වා වගේ මේක කියන්නේ තොරතුරු දැනෙනවා කියන්නේ අපිට කියන්නේ හිත දැන් මේ කියන්නේ සරලව ඉන්න පුරුදු වෙගෙන එනවා. කියන්නේ අපේ හිතට ඇත්තටම මේ දේ කළ පුරුද්දක් නැහැ. ඒ කියන්නේ මේ කරන දේවල් කිසිම රහත් තියෙන දේවල් නෙමෙයි මුලදී. ඒ නිසා මේක සෑහෙන්න යෙදිලා ඌමනාවෙන් මේක විශ්වාසයෙන් කිරීමක් මිසක් ශ්‍රද්ධාවෙන් කිරීමක් මිසක් මේක අර අපි ගිහිල්ලා මේ රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් බලනවා වගේ දෙයක් මෙතන නැහැ. ඒවා නම් ඉතින් අපි බලන්න ආයේ කිසිම වෙහෙසක් නැහැ. පැය ගණන් වුණත් බලාගෙන ඉන්න පුළුවන්. නමුත් මේක අනිවාර්යයෙන්ම අපි ඌමනාවෙන්ම කරන්න වෙනවා. ඇත්තටම ඒ හරහාමයි වීරය කියලා බොජ්ජංගයක් වැඩෙන්නේ. ඒ කියන්නේ අපි බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය තියලා මේක කරන්න ඕනේ කියලා හොඳට හිතේ සුතමේ ඥානයක් ඇති කරගෙන ඉතින් මේ ඔක්කොම කරද්දි තමයි මේකේ මේ ගැඹුරට ගැඹුරට යන්නේ. ඒ නිසා දැන් ඔය විස්තර ටිකක් පේනවා කියන්නේ ටිකක් දැනෙන්න පටන් අරගත්තා කියන්නේ හිත දැන් ටිකක් මෙල්ල වෙලා තේනවා මේ සරල අරමුණක ඉන්න පුළුවන් හැකියාව මතුවලා තේනවා. ඒ නිසා දෙකට කරගෙන යන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මනට පිවිස ඊතා ටික වේලාවකින් මෙනෙහි නොකරම ආයාසකින් තොරව සතිමත් සක්මන් සිදුවේ. පාද ස්පර්ශය ගැන හොඳින් නිරීක්ෂණය කිරීමේදී විලුඹ, වලලු කර, කෙණ්ඩ ආදී ස්ථානවල සියුම් වේදනාවක් හටගන්නා බවත් ටික වේලාවකින් එය තුනී වී යන බවත් දුටිමි. මෙම චලනයන් එක්වර නොව විටින් විට සිදුවන බවත් සතිමත්ව සිටින විට එය සිහින්ව ගොස් වෙනත් ස්ථානයක සිදුවන බවත් දැනුනි. ඊයේ දින සක්මනදී උකුල්ලට ප්‍රදේශයේ ඊතා තද වේදනාවක් දැනුන බැවින් ටික වේලාවකින් නතර වී සිට නැවත සක්මනට යෙදුන නමුත් එම වේදනාව සම්පූර්ණයෙන් පහව නොගිය බව දුටුමි. වැලි මළුවේ සක්මන ඊතා ප්‍රියජනක බවත් ප්‍රබෝධයකින් කළ හැකි බව අත්දැක ඇත්තෙමි. පරයන්කයට වාඩි වී කයට සිත යොමා සිටින විට ඊතා ඉක්මනින් ආශ්වාස ප්‍රාශ්වාස දැනි එය සිහින්ව යන බව දුටිමි. ටික වේලාවකින් කිසිවක් නොදැනී හිස් හිස් බවකින් සිටින විට ඔබ වහන්සේලාගේ උපදේශ පරිදි ශරීරෙහි ස්පර්ශයන් ගැන සිත යොමු කළෙමි. සමහර අවස්ථාවලදී මුළු ශරීරයම ඊතා තදින් වාඩි වී සිටින ආසනයේ තෙරපෙන බවද මුහුණ සහ අතපය ඉදිවි තිබෙන්නාසේ දැනෙන බවද අත්දැක්කෙමි. පෙර දින පර්යාකයේදී හිස දෙපැත්තෙන් තද කරන්නාක් වැනි වේදනාවක් දැනුන බැවින් එය ඊට බලවත් වූ බැවින්ද ඇස්සැරීමට සිටුනි. දැනට විනාඩි 40ක පමණ කාලයක් මෙසේ පරයන්කේ ආයාසයකින් තොරව සිටීමට පුළුවන්. ඉදිරියට යාමට ගෞරවයෙන් උපදෙස් පතමි. අප සැමට නිවන් මාර්ගයේ ගමන් කිරීම මහා ශක්තියක් වන ඔබ වහන්සේලා උතුම් වූ නිවනින් සැනසේවා. හොඳයි. එසේම වේවා. කරගෙන යන විදිය හොඳයි. ඒ කියන්නේ හිතේ සමාධියක් හැදෙනවා. හැදුනට පස්සේ කායික වශයෙන් දැනෙන දේවල් වලට හිත යොදනවා. ඒ කියන්නේ ඇත්තටම අර ඕකේ අපි අර යොදපු පමණින් මේක එකපාරට තේරෙන්නේ නැහැ. මේකත් ඉතින් පුරුදු වෙන්න වෙනවා. මේකත් කාලයක් පුරුදු වෙනකොට තමයි මේකේ දැනෙන දේවල් හොඳට සමීප වෙලා ඒකේ විස්තර සහිතව දැනගන්න හම්බ වෙන්නේ. ඒ නිසා දැන් අපි ආනාපාන සතිය පටන් ගන්න කාලෙදිත් මුලින් යමක් දැනුන්නේ නැහැ. පස්සේ තමයි දේවල් ටිකක් දැනෙන්න ගත්තේ. හිත එතෙන්ට එකඟ වෙන්න ගත්තේ. නමුත් අපි මුලදී අධෛර්යමත් වුණොත් දුරට යන්නේ නැහැ. නමුත් මුලදී අපි ධෛර්යයෙන් විශ්වාසයෙන් යන්න වෙනවා. මුලින්දී හැබැයි ඒ තරම් දෙයක් දැනෙන්නෙත් නැහැ. හිත පිට යන එකමයි වෙන්නේ. නමුත් අපි උත්සාහයෙන් යනකොට තමයි අන්න හිත අරමුණේ ඉන්න පටන් ගන්න. ඒ වගේමයි මෙතනත් කාලයක් යනකොට තමයි විස්තර ටික දැනෙන්න ගන්නෙ. අනිත් එක තමයි මුලදී සමහන්ලාවට මේ සංවේදනා දැනෙනවා. නමුත් ප්‍රබල ඒවා ටික විතරයි. සුයුම් ඒවා දැනෙන්නේ නැති තරම්. එතකොට අපි ප්‍රබල එකක් බලනවා. ඊට පස්සේ එකක් නැති නැතුව එහෙ ඉන්නත් සමහරට ඉන්න ඉඩ තියෙනවා. නමුත් හිත තව තව සියුම් වෙන්න සියුම් වෙන්න එකක් ඉවරනකොට තව එකක් මතුවෙන්න පුළුවන්. මොකද අපි හොඳට සියුම් බවක් ඇතුව හිත තියාගෙන ඉන්නවා. ඊටාම සියුම් වේදනා පවා අන්න ඒ බඳු සිතකට දැනෙනවා. ඒ නිසා දිගට කරගෙන යන්න. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව. අවුරුදු 10කට පමණ පෙර දින 10ක භාවනා වැඩසටහනකදී ආනාපාන සති භාවනාව දවස් 3ක් පමණ වැඩිීමේදී සිත කය සැහැල්ලු වී ප්‍රීතිම බවක් ඇති වී මුහුදේ රැලි නැගින්නාසේ තුටුමි. ඉන්පසු දිගටම ආනාපාන සති භාවනා කළෙමි. ටික දිනකදී දැස් පියාගත් විගසම හිස් අහසක් වැන්නක් දිස්වි සිතෙහි හිස් බවක් ඇතිවිය. මේ දිනවල ස්වාමින් වහන්සේ කෙනෙකුගේ බණකදී මේ හිස් බව අයහපත් තත්වයක් බව කියවුනි. ඉන්පසු මම ඒ தત્ත්වය මගහරවා ගැනීමට බලෙන් මහන්සි ගතිමි. ආනාපාන සති භාවනාව ඊට අඩුවෙන්ද සක්මන වැඩියෙන්ද කෙලෙමි. මෙහිදී සිත විසිරිමත්ව සමාධිය නොමැති වීමක් විය. පසුගිය දිනවල ස්වාමින් වහන්සේ ගැටළු විසඳීමේදී එම හිස් බව අයහපත් නොවන බව කියවෙනි. ඉදිරි භාවනාවට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මේ දැන් වෙලා තියෙන්නේ දැන් ඔතන ඔය හිස් බවක් කියලා අපි කිව්වට හිත සමාධි වුණාමත් නිකන් වෙන අරමුණු ලොකුවට නැහැ. හිත සමාධිමත් වෙලා තියෙනවා. එතන එන එතනේ මොකොත් ලොකුවට අරමුණක් නැහැ කියලා කොට එතන අරමුණක් ඇත්තටම තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් හිස් බවක් කියන එක අත දක්වන්නේ සමාධිය හදාගෙන සමාධිය භාවිතා කළා හොඳට කායික අරමුණු හෝ වේදනා අරමුණු හෝ මනසේ අරමුණු නිරීක්ෂණය කිරීම හරහා පැමිණෙන හිස් භාවය තමයි ටිකක් ප්‍රබල තත්ත්වයක් ගැන කතා කරන්නේ. ඉතින් මෑනියන්ට වෙලා තියෙන දේ මට නම් තේරෙන්නේ දැන් අර ආනාපාන සතියෙන් අරමුණු හොඳට ගෙවිලා ගිහිල්ලා සියුම් වුණාට පස්සේ තියෙනවනේ හිත නතර වෙලා. හිත ඒකාග්‍ර වෙලා නාසිකාග්‍රේ තියෙනවනේ. එතනත් තියෙන සමාධිමත් ස්වභාවයක් පමණයි. සමාධියක් තමයි. එතනත් හැබැයි ලොකුවට දෙයක් ඉතින් දැන් නැහැ. ඒ කියන්නේ මහා බරපතල දෙයක් නැහැ. හැබැයි හිත සමාධිමත් වෙලා නාසිකාග්‍රේ තියෙනවා. ඒකද අත්දකින්නේ. නිකන් ඇහ පියාගත්තම නිකන් අහසක් වගේ නිල් පාට. ඔව් ඒක පේන්න පුළුවන්. ඒ කියන්නේ අපි අපි ඒ කියන්නේ ආනාපාන සතියෙන් විශේෂයෙන්ම භාවනාව කරගෙන යනකොට හිතේ සමාධිය හැදෙනකොට නිකන් නිමිති ස්වභාවයන් මතුවෙනවා. නිකන් විශේෂයෙන්ම ඉතින් ආලෝක පැත්තක් තමයි එන්නේ. ඒක එක එක පාටට එන්න පුළුවන්. පස්සේ හැබැයි ඕක දියුණු වෙනකොට දියුණු වෙනකොට හුඟක් වෙලාවට සුදු පාටට තමයි අන්තිමට යන්නේ. ඒ නිසා ඒකේ මුල් අවස්ථාවක් වෙන්න පුළුවන් ඔය තියෙන්නේ. ඉතින් ඒක ඇත්තට ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. ඒක මේ දැන් අර මම බලෙන්ම මේ ඒක නිකන් මේ මග ඇරිය වගේ කරා. කොහොමද මග ඇරිය? ආය ආනාපානට දාලාද? මේ ආනාපානේ නිකන් නොකර වගේ වගේ මම ඒක මේ නෑ ඒක මගහරින්න නම් ඕනේ නැහැ. ඒ කියන්නේ ඕක ඇත්තටම වැඩුවා කියලා වැරද්දක් නැහැ. මොකද අපි ඔතන හිත කියන්නේ සමත පැත්තෙන් වැඩෙන්නේ. ඒක ඉතින් සමතේ වැඩුවා කියලා ඉතින් දිගට මේකේ ඉන්න අවශ්‍ය නැහැ. නමුත් දැන් අපි තුමු අපි ඕක අමතක කළා ආනාපානිය දිහා බැලුවොත් ඒක සංසිඳලාද තියෙන්නේ දැන්. සංසිඳලා තියෙන්නේ. එතකොට හිත එහෙම හෙදුවන්නේ නැද්ද? දුවනවද? ඒ කිව්වේ මේ දැන් අර අර නිල් පාට වගේ එතකොට නම් හිත මේ යන්නේ නැහැ. අරමුණු එන්නේ නැහැ. හරි. දැන් මේ නම් හිත හිත මේ පොඩ්ඩක් වෙලා යනකොට හිත මේ ඉසිරෙනවා. ආනාපාන සතිය වඩනකොට සක්මනක් කළා දෙන්නේ. සක්මන කරනවා. ඔව් සක්මනේදී හිත මේ අරමුණේ තියෙනවද? ඔව්. ඒකේ තියෙනවා. එහෙම ඇවිල්ලා වාඩි වෙනවා. එහෙම ඇවිල්ලා කියන්නේ හොඳට සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙනවා. එහෙම කරන්නේ. එහෙනම් කොහොමද කරන්නේ? මේ කියන්නේ ගෙදරදී තින් කරන්නේ එක එක වෙලාවටනේ කරන්නේ. ඔව් නෑ මම මෙහෙදී මෙහෙදී අර කිය අර කාලසටහනේ තියෙන විදිහ තමයි කරන්නේ. ඔව් ඔව් ඒක තමයි. කාලසටහනේ තියෙන සක්මනක් ඊට පස්සේ පරයන්කයක්නේ. සක්මනෙන් හොඳට සතිය වැඩෙන බව තේරෙනවද? නෑ එච්චරම එහෙම තේරෙන්නේ නැද්ද? <laughs> විතර විසිරෙන ඈ විසිරෙන ගතිය තියෙනවා. ඒ කියන්නේ පොළවේ පාදයක් වදිනවා දැනෙනවද? දැනෙනවා. දැනෙනවා. එතනට හිත තියන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්. ඊට පස්සේ අපි හිතමු ඊළඟ පාදයක් වන්න තියෙනවා. එතනත් මේ පොළේ පාදේ වදිනවත් දැනෙනවානේ. එතනත් හිත තියෙනවා. මේ දෙක අතරත් හිත පිට යනවද? එහෙම නෑ. හතර ටිකක් අඩි හතර පහ 10ක් වගේ ගියාම තමයි පිට යන්නේ. හරි. එහෙනම් ඒක හදාගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ අපිට කියන්නේ පිට යන්නේක වළක්වනවා වෙනුවට අපිට කරන්න තියෙන්නේ දැන් අපි පොළවේ පාදේ වැදුනහම පුළුවන් තරම් මේ කියන්නේ ඌවමනාවකින් නැත්නම් ඒ කියන්නේ උද්‍යෝගයකින් එතෙන්ට පුළුවන් තරම් හිත ගෙනලා තියන්නයි තියෙන්නේ. මෙනෙහි කිරීමක් කරන්නේ නැද්ද? මෙනෙහි කිරීමක් කරන්න තව. තව ටිකක් මෙනෙහි කිරීම කරගෙන යන්න. මොකද ඔච්චර හිත විසිරෙනවා නම් මෙනෙහි කිරීමෙන් තව ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඒ කියන්නේ හැබැයි එකපාරට මෙනෙහි කරන්නේ නැහැ. පාදයේ පොළවේ වදිනවා, වැදුනහම හොඳට දැනෙනවා. දැනුණාට පස්සේ මෙනෙහි කරන්න. දැනුණත් එක්කම ඕනනම් මෙනෙහි කරන්න. ආ මේ වැදුනේ වම් පාදේ නම් වම කියලා මෙනෙහි කරනවා. ඊට දකුණු පාදයේ වදිනවා. වැදුනට පස්සේ දකුණ කියලා මෙනෙහි කරනවා. ඉතින් අර ඒ මෙනෙහි කිරීම තුළ හිත ටිකක් මේ කියන්නේ වෙච්ච සිද්ධිය අනුමත කරනවා වගේ දෙයක්, ස්ථිර කරනවා වගේ දෙයක් වෙනවා හිතින්. ඒතර හිත පිට යන ගතිය අඩු වෙලා මේකෙම ඉන්න පටන් ගන්නවා. මෙනෙහි කිරීම කරන්න. ඊළඟට වාඩි වෙලත් ආනාපාන සතිය වඩනකොටත් මෙනෙහි කිරීමක් කරන්න. දැන් අපිට දැනෙනවානේ මේ වෙලාවේදී ඔන්න ආස්වාසයක් කියලා දැනෙනවා. එතකොට ආස්වාසයක් කියලා මෙනෙහි කරන්න. ප්‍රස්වාසයක් දැනෙනවා. ඒකෙන්දිත් ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරන්න. ඔව් මෙනෙහි කිරීම පාවිච්චි කරන්න. ඊළඟට වේදනා දැම්ම යන්න එපා. වේදනාවලට දැම්ම යන්න එපා. ආනාපාන සතියෙම යන්න. වෙන මොනා හරි භවනා ක්‍රම කළා තියනවද? වෙනීවන්නේ. කළා නැහැ. ආනාපාන සතිය විතරමයි කළා තියෙන්නේ. ආනාපාන සතිය සක්මන. සක්මන. අකමන්නේ ආනාපාන සතිය තේරෙනවා නම් එහෙම යන්න නැත්නම් ඒකදී හුඟාක් විසිරෙනවා නම් පිම්බීම හැකිලීමට දාන්න පුළුවන්. මොකද ආනාපාන සතියට වඩා පිම්බීම හැකිලීම ටිකක් පහසු වෙන්න පුළුවන්. එතෙන්දි තියෙන්නේ දැන් අපි නාසිකාග්‍රේ හිත තියාගෙන තමයි ආනාපාන සතිය නම් කරන්නේ. පිම්බීම හැකිලීමේදී මේ උතර ප්‍රදේශයේ හිත තියාගන්නවා. එකපාරටම පිම්බීම හැකිලීමම පටන් ගන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. ඉතින් මේකෙන් මේකට මාරු වෙන එක එච්චර අමාරු නෑ. මේ සක්මන කරලා ගිහිල්ලා වාඩි වෙලා උදරය දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. එතකොට Tamanට තේරෙනවා නම් මේකේ ඉස්සරහට චලනයක්. ඒ චලනයත් එක්ක පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ ආපස්සට එනවා. හැකිලෙනවා හැකිලෙනකොට ඒක දැනගන්නකොට හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා මේ දැනුවත්ව හැබැයි මේක කරන්න ඕනේ නිකන් අර ගිරව් කියනවා වගේ කරලා වැඩක් නැහැ මේක පිම්බෙනවා දැනෙන්න ඕනේ දැනෙනකොට තමයි පිම්බෙනවා කියලා කියන්නේ ආයි හැකිලෙනවා දැනෙනවා හැකිලෙනවා දැනෙනකොට ඔන්න හැකිලෙනවා කියලා කියනවා ඒකේ මේ පැත්තෙන් කරගෙන යන්න එහෙනම් මේ සමාධිය කාම තමයි ළඟට වේදනා ඔව් ඒක මේක මේක මේකෙන් ඉස්සරහට යන්න පුළුවන් ඔව් හොඳයි හොඳයි කරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව. මම පර්යංක භාවනාව කරන අවස්ථාවේදී මට පැයක් පමණ භාවනාවේ යෙදී සිටින විට ඇඟ පුරා සතුන් දුවන වාසේ දැනි ඇඟපත නැති ගතියක් ඇත. මේ සිදුවන්නේ හුස්ම සියුම් වී හුස්ම නොදැනෙන අවස්ථාවේදීය. මෙය මට පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සතරාර්ය සත්‍ය අවබෝධය නිවන් මාර්ග අවබෝධය. මේ ඕකන සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ හිතේ සමාධිමත් භාවයක් හැදෙනකොට නිකන් කූඹි දෝනවා වගේ දැනෙන්න පුළුවන්, අත පොඩ්ඩක් වෙහෙලා වෙනවා වගේ දැනෙන්න පුළුවන්, ගැස්සෙනවා වගේ දැනෙන්න පුළුවන්, කෙලවුනනවා වගේ දේවල් වෙන්න පුළුවන්. ඒවා සාමාන්‍ය දේවල්. ඕවා මගහැරලා යාවි දෙකට කරගෙන යන්න. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන. සවස් භාගයේ සුපුරුදු පරිදි මෛත්‍රී භාවනාවෙන් යෙදෙමින් සක්මන ඇරඹිමි. දෙපතුල ලනු පඳුර මත තබන කල්හි විලුඹ මැද ඇඟිලි තුඩ ගැටෙන අයුරු නිරීක්ෂණය කළෙමි. පා ඔසවන කල කලදී දෙපතුල මත දැනුණ සිසිල් බව ඇඟිලි තුඩ දක්වා විහිද යමින් අවසන හිරිගතිය දැනෙන්නට විය. මෙසේ දිගු වේලාවක් සක්මනේ යෙදෙන කල මා ඉදිරිපස ලනුපදර මත දම් වර්ණ ආලෝක කිරණයක් විදී යනවා පෙනෙන්නට විය. එසේ පෙනෙද්දීම මම සක්මන දිගටම කරගෙන ගියෙමි. මෙය නව අත්දැකීමක් නිසා එම ආලෝකය නිරීක්ෂණය කරමින් මා මදක් නැවතී මා වටා බලන කල්හි එම ආලෝකයේ එසේම දක්නට ලැබුණි. එසේ වුවත් දෙපතුල ගැටෙන අයුරු නිරීක්ෂණය කරමින් දිගටම සක්මනෙහි යෙදුණෙමි. මෙම ආලෝකය ටික වේලාවක පැවතිනි. පසුව ක්‍රමයෙන් නැති වෙමින් පෙනෙන්න වී අවසන නොපෙනී ගියේය. පා ඔසන විට දැනෙන බර බව වෙනුවට ඉමහත් සැහැල්ලු බවක් දැනෙන්නට විය. ඊයේ දිනයකදී ඊයේ දිනේදී සක්මනේ අත්විද්‍ය අද දිනේ නොවිදි අතර සුපුරුදු පරිදි මුලමැද අග නිරීක්ෂණය කරමින් සක්මනේ යෙදුණෙමි. ඔබ වහන්සේ සමා වී කරුණාවෙන් මෙම தත්ත්වය පහදා දෙනසේක්වා. ඔව් ඉතින් සක්මනේදී හිතේ සමාධිය හැදෙනවා. අපි හැබැයි හොඳට මේ වදින තැනට එහෙම නැත්නම් මේ ස්පර්ශයට හිත තියාගෙන හිටියොත් ඒක තමයි ඊටම වටින්නේ. හැබැයි සමහරවිට ඉතින් අපි එකම දිහා එකම මට්ටමකින් ඇහැ තියාගෙන යනකොට එතනත් හිතේ සමාධියක් හැදෙනවා. ඒක ඉතින් මේ බරපතල වැරද්දක් නෙමෙයි. හැබැයි එතෙන්ට නෙමෙයි අපි මූනිකත්වය දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇහැට පේන ස්වභාවය වෙනුවට බලන්න කයට දැනෙන දේ. පාදවලට ස්පර්ශයට ඒ කයට දැනෙන දෙයට මුල් තැන දීලා කරගෙන යන්න. ඒක ආවයි කියලා ප්‍රශ්නයක් නැහැ. අර කියලා තියෙනා වගේ ඕක දැන් එන්නත් පුළුවන්. ඊට පස්සේ අනිත් දවසේ නැවෙත් ඉන්නත් පුළුවන්. නමුත් ඒක නෙමෙයි ප්‍රධානත්වයේ දරන්නේ. ඒක නෙමෙයි මූලිකත්වයේ දෙන්න තියෙන්නේ. පාදයේ ස්පර්ශයත් එක්ක ඒ දැනෙන ස්වභාවයන්ට. එතන තමයි ධාතු ලක්ෂණ ටික මතු කරගන්න පහසු. එතනින් එතෙන්ට මුල් තැන දීලා ඒකට මූලිකත්වය දීලා කටයුතු කරගෙන යන්න ඕක දැනුණා කියලා ප්‍රශ්නයක් නැහැ. පර්යාංකයේ සුපුරුදුසේ සුසුම් රැල්ලට සිත යොමා සිටින විට සිසිල්ව නාස්පුඩු මත ඇතුළු වන සුසුලා රැල්ල රස්නයෙන් පිටවන අයුරු අත්විදිමි. මෙසේ ටික වේලාවක් ගත වෙන විට එය නොදැනී ගොස් සිත සමාධි තත්වයකට ආබාවක් වැටහුණි. ඉන්පසු නැවත උදරයේ පිම්බීම හැකිලිවීම සිදුවන අයුරු අත්විඳිමින් එයද නැති වී ගොස් කිසිවක් නොදැනෙන තත්ත්වයටපත් වී දැඩි නිහඬ බවක් අත්විඳිමි. සිත නිසලය. කිසිවක් නොදැනේ. අද දින උදේ වරුවේ පරයන්කේදී වැඩිපුරම දැනෙන්න වූයේ උදරයේ පිම්බෙන හැකිලෙන බවයි. එයද නොදැනී ගොස් දිගු ආලෝකය සමගින් නිසල බවටපත් වී කිසිවක් නොදැනී ගියේය. මගේ භාවනා කටයුතු ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. හොඳයි. අ පිම්බීම හැකිලිම බලබලා ඉන්නකොට අපි තුමේ ඒකත් නොදැනී ගියා. එහෙමනම් අපි බලන්න තියන් කායික වශයෙන් වෙන කොහෙවත් දැනෙන්නේ නැද්ද කියලා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ කයේ ඔය වදින ස්ථාන බොහෝ විට මතුවෙන්න පුළුවන්. අත් දෙක අතර තියෙන ස්පර්ශ වෙන තැන්, පාද අතර තියෙන ස්පර්ශ වෙන තැන්, ඊට මේ කොට්ටෙත් එක්ක තියෙන ස්පර්ශ වෙන තැන්, පාදත් පොළවත් එක තියෙන ස්පර්ශ වෙන තැන් මේවට මේවා සොහමත් තියෙන දේවල්. ඒ නිසා පොඩ්ඩක් ඒවට වැඩි අවධානයක් දීලා දැන් පිම්බීම හැකිරීමට තමයි කරගෙන යන්නේ. ඒක හැබැයි සමනය වෙලා තියෙනකොට වෙන මොකක්වත් අරමුණක් හොයාගෙන නැත්තම් අර වගේ ස්පර්ශ වෙන ස්ථාන වලට හිත තියමින් කටයුත්ත කරගෙන යන්න. ඒ කියන්නේ හිතේ සමාධිමත් ගතිය දැන් හැදිලා තියෙනවා. ටික ටික ඒක දැන් කය පුරාම පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඕනේ නම් ඒ කියන්නේ පිම්බීම හැකිනීම පවා දැනෙන්නේ නැත්තම් පටන් ගන්නකොටමත් දැනෙන්නේ නැත්තම් හුඟාක් සමාධියට යන්නේ නැතුව නැත්තම් ආනාපාන සතිය හරි ඒ වඩන මූල කර්මස්ථානේ හුඟක් දුර යන්නේ නැතුව කෙලින්ම කයටම ගන්න. වදින ස්ථානවලට ඍජුවම යොදන්න. එතකොට මුලදී පොඩ්ඩක් හිත පිට යන ඉඩ දෙනවා. නමුත් එතන හිතන හිත මේ හිතේ සමාධිය හැදෙනවා. ක්ෂණික සමාධියක් වශයෙන් එතන එතන හැදෙනකොට මේ ඉස්සරහට ගන්න පුළුවන්. හිත දිගට කරගෙන යන්න මේ අරමුණු නැති වෙලාවට අර වගේ ස්පර්ශ ස්ථාන වලින් හිතේ මේ හිත පොඩ්ඩක් ඒවයි හසුරවන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. ඇතිවීම නැතිවීම බලමින් සක්මන් භාවනාව කිරීමට මට ඔබ වහන්සේ උපදෙස් දුන්නා. ඒ අනුව සිත එක්තෙන් කරගෙන බොහෝ වේලාවක් සක්මන් කළ හැකියි. සක්මන අවසන් වීමෙන් පසුව නොයෙකුත් ධර්ම කරුණු ගලාගෙන සිතට එනවා. දිගින් දිගට මේවා මතක් වෙවි පවතිනවා. ඒ කරුණු ඊට කෙටියෙන් කියන්නම්. <laughs> කයේ වගේම සෑම රූපයකමත් සිතේත් ඇතිවීම නැතිවීම ඊටා වේගවත්ම සිදුවීම නිසා තමයි අපි මුලාවටපත් වෙලා සසරේ යන්නේ. ඔබ වහන්සේ දේශනා කළ විදියට නන්දි රාගය ඇති වෙලා තණ්හාවට ගිහින් භවය හදනවා. මේ සිද්ධිය ඊටාම පැහැදිලිව කරුණ ඊටාම හොඳින් ගල්පමින් කාගෙද දන්නේ නේද? කාගෙද මෑණියන්ගේද? හා. එතකොට මේ මෑණියෝ අර කිව්වේ ඉඳගෙන ඉඳද්දී ඔක්කොම බොඳ වෙලා ගියා, කැඩලා බිඳලා ගියා එහෙම කියලා. දැන් දැන් ඒකත් තාම තියනවද? ඒව බලන්නේ දැන්. ආහා. දැන් අර ඔබ වහන්සේ මට කිව්වේ එන සිතුවිලි බලන්ඩයි ඒව ඇති වෙන නැති වෙන විදිහයි මට කයේ දැනෙන යමක් තියෙනම් ඒකේ ඇතිවීම නැතිවීම බලන්න. හරි. දැන් ඒව බලනවා හොඳට. හොඳයි. එතකොට ඕක බලනකොට හිත නිශ්ශබ්දයිද? හිත නිශ්ශබ්දයි. නිශ්ශබ්දයි. ඇතුලේ කතාවක් නැද්ද? නැහැ. හොඳට කියන්නේ හොඳට සමනය වෙච්ච හිතකින් මේ හැම දෙයකම ඇති වෙන තෙන් ස්වභාවය බල බලා ඉන්න පුළුවන්. එතකොට තමයි දැන් මේ මතුවේ මේ මේ එහෙමද? ඕවා ඔක්කොම ඉවර වෙලා නිකන් ඉන්නකොට තමයි සක්මන් මතක් උනේ. වෙලා නිකන් ඉන්නකොට තමයි ඕවා ගලාගෙන එන්නේ. ආ වැරද්දක්ම නැහැ. හැබැයි ඉතින් ඊටත් වඩා වටිනවා මේ ඒ වෙලාවෙත් දැනෙන දෙයක් එක්ක සතිපට්ඨානයත් එක්ක ඉන්න පුළුවන් නම් කියන්නේ ඇත්තටම හිතේ වැටහීම එහෙම අර බොහොම නිකන් නිස්කලංකව ඉන්නකොට එන්නත් පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. අර අපි ඒක ඔස්සේ දිග කතන්දරයකට ගියාම තමයි ඒකෙන් පොඩි වෙහසක් ඇති වෙන්න පුළුවන්. අනිත් එක ඉතින් අවබෝධයක් එනවා කියන එකේ වැරද්දක් නැහැ. දැන් ධර්ම මනසිකාරය කියන එකත් සියුම් විතර්කයක්. දැන් අර විතර්ක පැත්ත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය පංසු දෝහක සූත්‍රයේදී එහෙම. ඒ කියන්නේ ඔන්න අපිට මුලින් තියෙන්නේ ටිකක් ප්‍රබල විතර්ක. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඔවා තියෙනවා. ඊළඟට තියෙනවා සියුම් විතර්ක. අපිට මුලාභ සත්කාර සම්බන්ධයෙන් එන විතර්ක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් අය ගැන අනුකම්පා වෙන අර පරානුද්යතා විතර්ක කියලා කියන්නේ අනිත් අයටත් මම මේ කියලා දෙන්න ඕනේ හර මේ කියලා නේ. ඒ බඳු විතර්ක තියෙන්න පුළුවන්. ඊළඟට තව පෙන්නනවා අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතර්ක කියලා. කියන්නේ මේ මේ අනිත් අය මං ගැන මොකක් හිතයිද දන්නේ කියලා එහෙම තාම සියුම් මට්ටමේ විතර්ක. අන්න ඒ වගේ දේවල් එන්නත් පුළුවන්. හිතන්න යම් වෙලාවක දැන් ඒ ටිකත් සමනය වුණාට පස්සේ ඉතින් මේවා සමනය කරන්නේ දහම හරහානේ අපි ඇත්තටම. කියන්නේ ධර්ම මානසිකාර හරහා මේ පොතක් පතක් බලලා ධර්මයක් අහලා තමයි ඉතින් මේකට සෑහෙන දහම යොදා ගන්නවා. දැන් හැබැයි හිත සමාධිය වුණාට එක්ක අර දැන් මෑනියෝ කියන වගේ දැන් ධර්මයේම කරුණු මතක් වෙනවා. ධර්මයේම කරුණු වලින් හිත පිරෙන්න ගන්නවා. හැබැයි එතනක් තියෙන විතර්ක ස්වභාවයක් තමයි. ඉතින් ඒකත් බුදුරජාන් වහන්සේ කියනවා ඒකත් සමනය කරගන්න. ඒකත් සමනය කරගත්තට තමයි පස්සේ තමයි යන්නේ හිත පූර්ණ නිශ්ශබ්දතාවයකට සම්පූර්ණ නිෂ්කලංක භාවයකට එන්නේ. ඒ නිසා ඕකට අපි හුඟක් උදව් කරන්න ගියොත් එහෙම මේ කියන්නේ මනස නිදහස් වෙන්නෙම නැහැ. يعني නිතරම ඒතකොට මේකෙන් පිරලානේ තියෙන්නේ. අරවා වෙනුවට දැන් අතන තියුණ නිකන් අකුසල ස්වභාවයක් දැන් මෙතන තියෙන කුසල කුසල විතර්ක ස්වභාවයක්. කුසල විතර්ක ස්වභාවයත් අපි අයින් කරගන්න වෙනවා. බාධා බාධාවට බාධාවක් වෙනවා. ඒක ඉතින් අර මේ මේ අර අරතරන් ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් ඒකත් අයින් කරන්නයි තියෙන්නේ. අයින් කරාට පස්සේ තමයි අන්න හිතට දැනෙන්නේ පූර්ණ නිශ්ශබ්දතාවයක්. එයාට මොකක්වත් ඇසුරු කරන්න අවශ්‍ය නැහැ ඇත්තටම. දැන් හිතට කියන්නේ අරමුණක් ඇසුරු නොකර එයාටම ස්වාධීනව නැත්නම් එයාටම ආවේනික නිදහසක් භුක්ති විඳින්න තමයි පොඩ පොඩ අවස්ථාව සලස්සලා දෙන්න තියෙන්නේ. ඒ නිසා දැන් අර අපිටම සක්මනේදී වම දකුණ බල බලා ඉන්නවා. මේ මේ ඇතිවීම නැතිවීම ස්වභාවය බල බලා ඉන්නවා. එහෙම බල බලා ඉඳද්දි හිත නිශ්ශබ්ද වෙන්නේ නැද්ද? ඒ කියන්නේ එතෙන්දී හිත එතනදී ඕවා මතක් වෙන්නේ නැහැ. හොඳයි. ඒ කියන්නේ හිතෙන්දී සම්පූර්ණ හිත නිශ්ශබ්දයිද? ඔව්. එතෙන්දී ඒක බල බලාම ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. හොඳයි. තාම හිතට මේ ඒක බැලීමේ මොකුත් කරදරයක් වදයක් වගේ පේන්නේ නැහැ. ඒක බලන්න කැමතියි. පැහැදිලිව දැනෙනවා. නැතිවීම බල බලා බලන්න ඉන්න පුළුවන්. හොඳයි. වාඩි වුණාට පස්සේ වාඩි වුණාට පස්සේ සිතුවිලි එච්චරම ඉන්නේ නැහැ. හරි. අර මොකක් හරි කයට දැන්න දෙයක්, හුලම් පාරක් වැදෙන දෙයක්, ඒ හැම එකම මම ඇති ඇති වුණා කියලා තමයි බලන්නේ. හොඳයි. ඒ කියන්නේ ඒක හිතින් ඇති වුණා නැති වුණා කියනද ඒකම ඒකටම ඇති වෙන්න නැති වෙන්න දීලා අපි අපි බලාගෙන ඉන්නවද? ඒක ඉවර වුණාම තමයි මට ඒක තේරෙන්නේ. හොඳයි. කමන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි තුම ඒ ටික ඉවරනාට පස්සේ හිත දිහත් බලන්න දැන්. හිතත් බලන්න හිතරත් හිතරත් බොහොම නිදහසක් දීලම බලන්න. ඒ කියන්නේ හිතට ඕනම් පොඩ්ඩක් පිට යන්න දීලා වගේ. දැන් අපි දැන් හිත බලෙන් අල්ලන් ඉඳද්දී ආ පිට යන්නේ අපි පොඩ්ඩක් වීරය ලිහිල් කළා එයාට පිට යන්න දීලා බලන්න ඕනේ. එතකොට අන්න සිතුවිලි එනවා. එතකොට සිතුවිල්ලක් එනවා ඒ එන එකත් ඔන්න ආවා ගියා. ආයෙ තව සිතුවිල්ලක් එනවා ඒකත් ආවා ගියා. ඒ වගේ හිත දිහත් එන යන ස්වභාවය තේරුම් ගනිමින් යන්න. මම හිතනවා ගැටලුවක් වෙන එකක් නැහැ කියලා. ඔව්. අතන අර පුළුවන් නම් ධර්ම මනසිකාරයට මේ වෙලාවේදී එච්චර තැනක් දෙන්න යන්න එපා. ඒ වුණාට පොඩ්ඩක් හිතට නිදහසේ ඉන්න දෙන්න. නිෂ්කලංකව, නිශ්ශබ්දව ඉන්න දෙන්න තරමට හොඳයි. ඒක නිකන් වදයක් වගේ එනවා. ඒක තමයි. ඒක තමයි. ඒ කියන්නේ දැන් ඔය ධම්ම උද්දච්ච කියලා එහෙම කියන්නේ ධර්මයේ හරහා හිත විසිරෙනවා. ඒ කියන්නේ ධර්ම කරුණු හරහා උද්දච්චයට යන්න පුළුවන්. එතකොට ඉතින් අපි ඊට වඩා හොඳයි මෑනියෝ ආයෙත් හිමීට පොඩ්ඩක් සක්මනට ගිහිල්ලා සක්මනේ දැනෙන දෙයක් එක්ක ඉන්නවා. කායනුපසනාවක් නේද තියෙන්නේ? ඒ කායानुපස්සනාවක ඉඳද්දි තන්න ආයෙ හිත ඒ ඒ අරමුණට හිත දානකොට මේක හිතේ යන විතර්ක ටික සමනය වෙනවා. නැත්නම් ඔන්නම් වාඩි වෙලා ආනාපානිය පොඩ්ඩක් වඩනවා. එතන හුස්ම ඒ කියන්නේ හුස්ම ගන්න දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න ආයෙත් ඒ විතර්ක සමනය වෙනවා. ඒ වගේ උපක්‍රම පාවිච්චි ගන්න වෙනවා ඇත්තටම. හොඳයි හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. බවහාසේගේ ඊයේ දේශනා කළ පරිදි පරයන්කේ වාඩි වී සිරුරේ හැපීම් වලට එන දැනීම් දෙස බලා සිට එම දැනීම් නැති වී ගිය පසු ලැබෙන සමාධියේ යම් වේලාවක් උත්සාහ ගතිමි. නමුත් මම එහි රැඳී සිටි හැකි මට එහි රැඳී සිටි හැකි වූයේ උපරිම වේලාව විනාඩි 15කි. මුලින් විනාඩි 5යි, පසුව විනාඩි 2යි, අවසානයේ විනාඩි 15ක් රැඳී සිටීමට හැකි විය. මෙම සමාධියේ වැඩි වේලාවක් රැඳී සිටීම නොහැකි වූ බාධා කිහිපයක් විය. එනම් මගේ හුස්ම නවතිනවා වගේ දැනුනි. නැවත හුස්ම හිත තිබූ හිත තිබූ විට හුස්මට හිත තිබූ විට සමාධිය බිඳ වැටුනි. තවත් කටින් කෙල වැක්කරෙන්නා වාගේ එන්නේ යනකොට සමාධිය කැඩුනි. හිස ප්‍රදේශය ඉහළට ඉහළට යන විට ශාරීරිය තුල පැද්දෙන විටත් වෙහසක් මෙන් දැනුනි. තවද ශබ්ද දැනෙන විට ශරීරයේ වේදනා ආවිද සමාධිය බිඳ වැටුනි. ශාරීරියේ වේදනා දැනුන විට ඒ දෙසට හිත යොමුකොට එයින් නැවත සමාධිය ලබා ගැනීම මා විසින් කළ යුතුයද? නැත්නම් එසේ නොකර භාවනාව නැවැත්විය යුතුයද? පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු සමාධිය කැඩිලා නම් වේදනාවක් මතුවන ලාවට ඒක නැති වෙලා යන දිහා බලන්න. මේ ඒ කියන්නේ දැන් වේදනාවේ ඇතිවීම පැත්තට වඩා වේදනාව ෂේ වෙලා යන හැටි, දුරු වෙලා යන හැටි, නිකන් ඒක අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යන හැටි හොඳට බලාගෙන හිටියනම් ඒ අඩු වීමත් එක්ක ආයෙ සමාධියට යන්න අවස්ථාව තියෙනවා. ඔව්. කියන්නේ භාවනාවේ දෙන බාධක වලට සිත යොමු නොකළ දිගටම සිත සමාධියේම රඳවාගත. කාගෙද කියන්න බලන්න පොඩ්ඩක්. මේ ඒ කියන්නේ දැන් සමාධියට ගිය හැටි මට පොඩ්ඩක් කියන්න. අර ස්වාමීන් වහන්සේ කියන්නේ හැපීම් හැපීම් දිහා oh. බලාගෙන ඉඳලා යන්න කියලා. හරි. ඒ හැපීම් නැති වෙගෙන යනවත් එක්කම සමාධියට ගියා. හරි. හොඳයි. ඒක ඒ කියන්නේ ඉබේ ආවද? සමාධිය ඉබේම ආවද? හැපීම් අපි කරන්නේ හැපීම් බලබලා ඉන්නවා විතරයි. හිත ඒ හැපීම් බලබලා ඉන්නදී ගානට සමාධියට යනවා. සමාධිය ආවා. හොඳයි. සමාධිය ඊට පස්සේ උඩට උඩට ගියා හිත උඩට උඩට ගිහිල්ලා හරි එතකොට අර උස්ම හිර වෙනවා වගේ දැනෙන්නේ හරි කමන්නේ මේ අයමත් උස්මට හිත තිබ්බාම මන් මන් හිතන දැන් වැඩක් නැහැ කියලා මන් නවත්තගත්තා නෑ එතෙන්ද හුස්මට හිත තියද්දි හුස්මෙත් ඇති වෙන්න තියෙන සබහායක්ම නිරීක්ෂණය කරන්න ඒ කියන්නේ දැන් හැපීම් වල බලනවා එතෙන්දි තියෙන ඇති වෙන්න තියෙන ලක්ෂණයක්මයි බලන්නේ හුස්මෙත් තියෙන්නේ ඒකෙත් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන සංඥාවක් ගන්න යන්න එපා ආස්වාසයක් කියන්නේ මෙතන අපි හිතමු ඇතුල් පැත්තට ඇතිලීමක් තියෙනවා. එතන දැනීමක් නෙමෙයි තියෙන්නේ. ඒ දැනීම හටගත්තා දැනීම අවසන් වුණා. ප්‍රස්වාසයක් කියන්නේ මේ අනිත් ඊළඟ අනිත් දිශාවට ඇතිලීමක් තියෙනවා. ඒකෙත් දැනීමක් හටගත්තා ඒකත් නැතිලා ගියා. අන්න ඒ කියන්නේ ඒ ඇතිල් මේ ඇතිවීම නැතිවීම කියන දෘෂ්ටි කෝණයෙන් ආනාපානෙත් බලන්න. ඒකෙත් උඩ එකෙන් එච්චරම ගැටුලක් වෙන එකක් නැහැ. ඔව්. ඊට පස්සේ අර කටත් නිකන් අර සමාධි වැඩි වුණාම කෙලෙ එළියට එනවා වගේ හරි. එන්න එතකොටත් නවත්ත ගත්තා. හරි. ඕක මේ කියන්නේ අර පුරුදු වෙනකොට ඕක හරිලා ආවි. එච්චන මේ කියන්නේ මගේ හැරලා ආවි. එච්චරම ගැටලුවක් කෙනෙක් නැහැ. ඒ කියන්නේ දැන් මුලදී ඔයාගේ පොඩි පොඩි බාධා ඒවි. ඒ වගේමයි දැන් ඉක්මනට කැඩෙන්නත් පුළුවන්. දැන් කියලා තියෙනවා වගේ සමාධිය පොඩ්ඩක් ඉන්න පුළුවන්. හැබැයි වේදනාවක් ආවම ඒකට හිත යනවා මේක කැඩෙනවා. හැබැයි වේදනාවෙම අර චුට්ටක් ඕනනම් ආයෙ බලලා මේක නැති වෙන ස්වභාවය බැලුවට පස්සේ ආයෙත් ඔන්න මෙතෙන්ට එනවා. ආයෙත් මෙතන ඉන්නවා. ආයෙත් ඔන්න සිතුවිලි ටිකක් එනවා. ඒකෙත් සිතුවිලි එන යන ස්වභාවය බලමින් ඉන්නවා. විශේෂයෙන්ම යන ස්වභාවය බලමින් ඉන්නවා. ආයෙත් ඒ හරහා මෙතෙන්ට එන්න පුළුවන්. ආයෙත් මෙතන ඉන්නවා. මේ ඕන වේදනා බැලීමෙන් වෙන්න පුළුවන්, සිතුවිලි බැලීමෙන් වෙන්න පුළුවන්, කයේ මතුවෙන විවිධාකාර ධාතු ස්වභාවයන් බැලීමෙන් වෙන්න පුළුවන්. මේ ඕනම ක්‍රමයකින් මෙතෙන්ට ගන්න පුළුවන්. ඔව්. ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා අර විපස්සනා සමාධියක් આવොත් ගොඩක් වෙලා ඉන්න පුළුවන් කියලා. ඔව් මේ එතනට තමයි යන්නේ. බය වෙන්න එපා. <laughs> ඒ කියන්නේ ඒක ඒක එන්න නම් හිතේ ප්‍රඥාව එහෙම වැඩිලා මේ ටික හැදිලා එනකොට යනවා. ඒක කියන්නේ එක පාටම එක මොහොතින් ඉන්නව නෙමෙයි. කියන්නේ හිතේ හොඳට සමාධිමත් භාවයේ දියුණු කරගෙන අපි හිතන්න සමත සමාධියකුත් වැඩිලා තියුණයි කියලා. අන්න එයා බලන්න මේක ඇති වෙන තෙන් ස්වභාවය බල බලා බල බලා බල බලා ඉඳද්දි එයා අන්න තෙන්ට ගියොත් සමහරට අර සමාධියේ ශක්තියත් එක්ක ගැඹුරු සමාධියකට යනවා. ඒතකොට සමාධියේ ඒ ගැඹුරත් එක්ක ඉන්න පුළුවන් එක දිගට. ඉතින් එතන එතන يعني ඕක ඒ තරම්ම එක දිගට ඉඳීම කියන එක නෙමෙයි ඇත්තටම අගය කරන්න තියෙන්නේ. يعني අපිට අවශ්‍ය වෙන්නේ මේ එක දිගට ඉන්න පුළුවන්ද හිත මතු පිටක් තියාගෙන. අරමුණු මුකුත් නැතව හිත කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන්ම තොරව හැබැයි ගැඹුරු සමාධියකුනුත් තොරව. එහෙමනම් අන්න කෙලස් වලේ අඩුවක් තියෙනවා. ඒ පැත්තට තමයි යොමු කරන්න තියෙන්නේ. ඒ නිසා අපි ගැඹුරු සමාධියකට ගිහිල්ලා ඒකේ පෑ ගාණක් ඉන්නවා කියන එක ඉතින් අර සමාධි පැත්තෙන් එතන සාර්ථකත්වයක් තියෙනවා. හැබැයි ඉතින් තව පැති තියෙනවා හැම එකකම බලන්න. ඔව්. කියන්නේ අර සද්දේම ආවහම කැඩෙනවා. ඒක කැඩෙනවා. ඒක එමත් ගන්න ඕනද සමාධියට කියලා ඒක එමට තේරෙන්නේ. ඒක දැන් මෑණි ඔක වඩනකොට වඩනකොට තේරෙනවා. ඒක එච්චර දැන් දැන් කියන්නේ වඩාගෙන වඩාගෙන යනකොට ඔකට දැන් හිත හුරු වෙන්න ගන්නවා. ඒකයි මම කිව්වේ පුළුවන් තරම් දැන් ඔකට හුරු කරන්න. අපි තමු සිතුවිලි දිහා බලනකොටත් ඒක නැති වෙලා යන හැටි බලලා ආයෙත් මෙතෙන්ට මෙතෙන්ට තියලා හිත හුරු කරනවා. අපි දන්නවනේ විනාඩි 10ක් හිටියා. ආයෙත් ඔන්න වේදනාවක් කියලා කැඩුනා. ඔන්න වේදනාව නැතිලා යන හැටි බැලුවා. ආයෙත් ඒක ගිහිලා ආයෙත් මෙතෙන්ටම ආවා. ඔන්න ආයෙ විනාඩි 5ක් හිටියා. දැන් ඔහොම ඔහොම එක එක ක්‍රමවලටම දැන් මෙතන මෙතන තිය තිය තිය තිය තිය තිය හුරු කරගෙන හුරු කරගෙන යනවා. හිතන්න එතකොට පරයන්කේ පැයක් ඇතුලේ අපි තුමු පස් පාරක් කැඩුනා. හැබැයි අපි ඒ අතරෙදි සෑහෙන කාලයක් මෙතන හිත හුරු කරලා තියෙනවානේ. එහෙම තමයි මේක හුරු කරනකොට හුරු කරනකොට අර කැඩෙන වාර ගන්න අඩු වෙලා යනවා. කැඩෙන වාර ගන්න අඩු වෙලා දැන් මෙතන ඉන්න පුළුවන් ස්වභාවයක් හැදෙනවා. ඉන්න සලුවන් ස්වභාවයක් හැදෙන්න හැදෙන්න මෙයාට දැන් හිත හඳුන ගන්නවා මෙතන ඉන්න පුළුවන් කියලා තේරෙනවා. ඊට පස්සේ දැන් අර වේදනාවක් දැනුණත් ඒක අරමුණු නොකර ඒකට අත්හැරලා දාන්න පුළුවන්. ඒක නිකන් පැත්තෙන් ආවා. ඉතින් අත්හැරලා දැම්ම මම මෙතනම ඉන්නවා. ආයසිතුවිල්ලක් ආවා ඒක අරමුණු කරන්නේ නැතුව මෙතනම ඉන්නවා. දැනට ඉතින් ඒක අරමුණු වෙනවා. අරමුණු වීම හරහා කැඩෙනවා. හැබැයි පස්සේ තමන් මෙතන හොඳට තහවුරු කරගත්තට පස්සේ අරකට නිකන් තඩි තට්ටුවක් දැම්මම එයා ඈතින්ම යනවා. අපේ මෙතනට බාධාවක් වෙන්නේ නැහැ. උස්මත් අනිත් එතන උස්මත් අර නවතිනකොට මොකද්ද කරන්නේ? හුස්ම නවතින එකක් නැහැ. නවතින්න දෙමු ඉතින් පොඩ්ඩක් නේද? මේ يعني එච්චර එහෙම බය වෙන්න එපා. يعني හිත සැහැල්ලු කරගෙන ඉන්න. මේ හිටපු ඉරියව්ව කොහොමද හිටියේ? කය කය නිකන් හොඳට සැහැල්ලුවෙන් හොඳට හේතු කළා වගේ එහෙමද හිටියේ නැත්නම් කයේ තිබිච්ච තිබුණේ නිකන් වෙහෙස කර ඉරියව්වද තිබුණේ? හේතු කරලා තිට එක වෙලාවක එක වෙලාවක අර නිකන් හේතු කරන්නෙත් නැතුව නිකන් ඉඳගෙන හිටියා. මෙතෙන්දී නිකන් ආසනයකට යන එක හොඳයි. ආසනයක පත්තක් තියෙන පුටුවක වගේ හැබැයි නිින්ද යන ඉරියව්වකටම නෙමෙයි. හැබැයි ටිකක් සුව පහසු ඉරියව්වකට යන එක හොඳයි. කය කයට පුළුවන් තරම් හොඳ විවේකී සැහැල්ලු මේ ඉරියව්වක් හදලා දෙන්න. හදලා ඊට පස්සේ තමයි අපි හිතත් එක්ක මේ වැඩේ කරගෙන යන්නේ. කය හැබැයි ආරක්ෂා සහිතව තියෙන්න ඕනේ. දැන් අපි මේ වැඩේ කරගෙන යනකොට කය වැටෙන්න ගියොත් එහෙම කරදරයි. බාධායි කෙනින්ම. එහෙනම් කය වැටෙන්නේ නැති වෙන්න හොඳට සුවපහසු ආසනයක හොඳට සතප්පවලා තියෙනවා. ඊට පස්සේ මේ කටයුත්ත කරගෙන යනවා. සමහර වෙලාවට ඉරියව්වේ පොඩි ප්‍රශ්නයක් හින්දා හුස්ම හිරවෙන්න ගියාද කියන්න දන්නේ නැත්තම් සාමාන්‍යයෙන් එතන හුස්ම හිර වෙන්න ගියේ නා මේ නාසය පැත්තෙන්ද නැත්නම් නිකන් පපුව හිර වෙනමක් වගේද දැනුනේ නාසය පැත්තෙන් නාසය පැත්තෙන් මම හිතනවා මගේ හැල්ලයයි කියලා. බලන්න ඊළඟ දිගටම එහෙම වෙනවා නම් ආයි බලමු කතා කරලා. ඔව් මම හිතනවා එච්චරම ගැටලුවක් එන්නේ නැහැ කියලා. ස්වාමීන් වහන්සේ සමහර අය කියලා තියෙන අර අර ඔලු උඩට උඩට උඩට ගිහිල්ලා නැවති නැවතිලා ආලෝකයක් එනවා කියලා. එහෙම එන්න ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ. <laughs> ඔක්කොම කියන දේවල් අහන්න ගියොත් මොකක්වත් කරන්න වෙන්නේ නැහැ. ඔය එකක්වත් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ආලෝකය එන්නේ සාමාන්‍යයෙන් මේ සමත සමාධි වල. දැන් මේ යන්නේ විපස්සනා පැත්තකින් මේකේ ආලෝක ගැන අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආලෝකය කියන එක අපි හම් ඒක හොයාගෙන යනවා කියන එතන තියෙන්නේ මේ උපක්ලේශයක් තියෙන්නේ. විපස්සනා පැත්තට යනකොට විපස්සනා උපක්ලේශ 10ක් පෙන්වන බුදුරජාණන් වහන්සේ. ඒකේ ඕභාස කියන්නේ උපක්ලේශයක්. අපි ඒකට එක්ක ඇලෙනවා, ඒක හොයන්න යනවා, ඒ ඒ පැත්තෙන් විතර වැරදිනවා. ඒක නෙමෙයි වෙන්න තියෙන්නේ. ඒ වෙනුවට කෙලෙස් හඳුනා ගනිමින්, කෙලෙස් දුරු කර ගනිමින් තමයි යන්න තියෙන්නේ. හොඳයි. ස්වාමීන් වහන්සේ භාවනා සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. අර <laughs> කැන් කැන් කෙලෙස් වැරදි වැරදි අපිට සමා කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ භාවනාවකින් තොරව නිකන් සමා කරගන්න පුළුවන්ද? කාගෙන්ද? වැරදි. ඒ කියන්නේ කයෙන් වචනෙන් මෙච්ච වැරදි. ඔයත් දැන් අපි හිතමු උන්න මම කේන්ති ගිහිල්ලා අම්මට බැන්නා. ඉතින් අම්මට ගිහිල්ලා සමා වෙන්න කියලා ඉතින් වැඳලා සමාව ඉල්ලනවා. එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ. කරපු ඒ පව් හේදෙනවද? පොඩ්ඩයි අද නෑවේ නැද්ද? හරි හරි මේ නෑ එහෙමත් එහෙමත් ක්‍රම ඇත්තරම බ්‍රාහ්මණ ආගම්වල තිබිලා තියෙනවා බ්‍රාහ්මණයෝ මේ එක එක උපක්‍රම පාවිච්චි කරලා තිනවා. ඒගොල්ලෝ හිතලා තිනවා ඔන්න ගංගා ගංගා නම් නදියේ බැහැසලා බැහැලා හිටියාම ඔන්න පවුසේ දෙනවායි. ඊළඟට ඉස්සරහෙන් ගිනි ගොඩවල් මේ ගිනි ගොඩවල් හතරක් ගහගෙන මැද්දට වෙලා හිටියාම මේ ඒ ගින්නෙන් පවු තැවිලා යනවායි. මේ ඔක්කොම ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ අපිට කිසිසේත්ම ඒ කියන්නේ අපේ කියන්නේ කර්ම කියන ඒවා මේ ඇඟේ තියෙන දේවල් නෙමෙයිනේ. ඉතින් ඒ නිසා දැන් උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ හෝ බුදුහන්සේ සරණගේ ශ්‍රාවිකාවක්ද කොහෙද ඒක කියන්නේ? බ්‍රාහ්මණයෙක් ඉන්නවා මේ ගඟේ නන. يعني එයාගෙන් එයා මේ නාන්නේ පව් සෝදා ගැනීම සඳහා. ඉතින් එතකොට අර එතෙන්ට ගිය අනිත් මනුස්සයා කියන දැන් එහෙමනම් ඉතින් මේකේ ඉන්න මාළුවෝ ඉන්නවා, ඉබ්බෝ ඉන්නවා. ඔක්කොමල දැන් පව් ඔක්කොම ඉවරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒකමනේ ඉන්නේ. ඉතින් අර මනුස්සයාට කට උතර නැහැ. ඉතින් ඒ නිසා අපි බුදුරජාන් වහන්සේ කෙසේම ඒ බඳු පෞසෝදා හැරීමක් මේ ගැන කතා කරන්නෙම නෑ. ඒක නිකන් මේ මොකක්ද ඒකට කියන්නේ මේ මේ මේ තේරුමක් නැති වැඩක් වශයෙන් තමයි පෙන්වන්නේ. මොකද ඉතින් මේ බ්‍රාහමණයෙක්ගෙන් ඇහුවොත් දැන් මේ වැඩේ හරහා දැන් කොච්චර පව් සේදිලා ගිහිල්ලා තියෙනවද? තව කොච්චර හොදන්න ඉතිරිලා තියෙනවද <laughs> කියලා වමිත උත්තර දෙන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන ඊට වඩා ගැඹුරකින් යන්නේ. ඔව්. තව භාවනාව සම්බන්ධ නැති ප්‍රශ්නයක් අහන්න පිනක් අපිට අනුමෝදන් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මියගියේ නැති කෙනෙක්ට. පුළුවන්. ඒක කෙලවන්නේ පින පින් අනුමෝදනවා දැන් පුණ්‍යක්‍රියා 10ක් පෙන්වනවානේ ඒකේ පුණ්‍යා මේ පත්තා පතිදාන පත්තානුමෝදනා කියලා පෙන්නනවා අපි ඒ කියන්නේ පින් දෙනවා අනිත් කෙනා සාදු කියලා අනුමෝදන් වෙනවා ඒ කියන්නේ පින් අනුමෝදන් වෙනවා කියන්නේ ඉන්න තැනම ප්‍රශ්නයක් නැහැ දෙන තැනම අපි ඉන්න ඕනද කොහොම හරි කමන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මම කාට හරි උදව්වක් කළා. මම මේක ඇවිල්ලා ඔන්න තව කෙනෙකුට කියද්දී එයා සතුටු වෙනවා නම් ඒක ආනේ කොච්චර හොඳ දෙයක්ද මේ කළා තියෙන්නේ කියලා සතුටු වෙනවා නම් එතන තමයි පුණ්‍යානුමෝදනාවක් තියෙන්නේ. එතනින් අපි සතුටු වෙනවා. අපිත් අපුත් ප්‍රමෝදයකටපත් වෙනවා. අපිත් ඒ කරපු හොඳ දේ ගැන අපේ හිතෙත් ප්‍රසාදයක් පහළ කරගන්නවා. එතනට අපිටත් ඒකෙන් කුසලයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි දෙවියන්ට පින් දෙනකොට ඉතින් දෙවියෝ සමහරට මෙතන ඉන්නත් පුළුවන්, ඈත ඉන්නත් පුළුවන්. ඒගොල්ලෝ මේකට හිත යොමු කරගෙන ඉන්නවන් නම් අන්න අපේ අපි කරපු කුසලය දැකලා ඒගොල්ලෝ ප්‍රසාදය හිතක් ඇති කරගන්නවා. ඒ හරහා ඒගොල්ලන්ටත් කුසලයක් සිද්ධ වෙනවා. ඒ හින්දා ඒ කියන්නේ එතන අපි ගාම ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඉතින් කොහොම හරි හැබැයි ඒ අපේ කටයුත්ත ගැන ප්‍රසාද සිතක් පහළ කර ගැනීම අවශ්‍ය වෙනවා. ස්වාමීන් වහන්සේ තව කියන්නේ දැන් අද අදින් හෙටින් ඉවරයි හෙටින් ඉවරයි මේ වැඩසටහන. දැන් හැම වෙලේම එන්න වෙලාවක් නැහැ මෙතනට. ඔව්. <laughs> අර මේ කියන්නේ වෙන විදිහක් තියනවාද ඔන්ලයින් හරි ඊමේල් හරි මොකක් හරි කියන්නේ මේ ආයතනෙන් අපේ භාවනා ගැටලු අහගන්න අහගන්න. වැඩසටහන් වලට එන එක තමයි ඉතින් වඩාම හොඳ. කියන්නේ ඇත්තටම දැන් නිස්සරණවනේ වැඩසටහනුත් තියෙනවා. ඊට අමතරව කලල්ගොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඒක දැන් ආයි පටන් ගන්නවා මොකද ගිය මාසේ කෙරුණ නැහැ. දැන් මේ මාසේ එක පටන් ගන්නවා 27. දවස් 3ක වැඩසටහනක් තියෙනවා. මට තලවතුගඩ මේ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ දවසක වැඩසටහනක් තියෙනවා. ඒ තියෙන්නේ මේ අනිද්දා සෙනසුරාදා තියෙනවා. ඊළඟට ඉරිදා තියෙනවා ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මේ අර බෞද්ධ ආනාලිකාව ගාව. එතන දවසේ වැඩසටහනක් තියෙනවා. ඔය ටික තමයි ඉතින් සාමාන්‍යයෙන් ලොකු සාන්නන්සේ මමයි මේ දැන්ට කරගෙන යන්නේ. ඊට අමතරව ලොකු සාන්නන්සේ නුවරත් කරනවා සුබෝධාරාමේ, පේරාදෙණිය සුබෝධාරාමේ. ඊට අමතරව වාර්යපුල ශ්‍රී සුමංගල පිරිවෙනෙත් මේ මාසෙකට දවසක් කරනවා. ඉතින් ওই ටික තමයි කෙරෙන්නේ. ඉතින් ඊට අමතරව ඉතින් මේ කරන භාවනා වැඩසටහන් ඔක්කොගෙම විස්තර වෙබ්සයිට් එකේ තියෙනවා. අපේ වෙබ්සයිට් එකට දාලා තියෙනවා. ඉතින් ඒකේ ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. වෙබ්සයිට් එකේම තියෙනවා පහසුකමක් සලස්සලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් ඊමේල් කරන්න. ඒකට ගිහිල්ලා ඒකේ ලියලා ඒක සබ්මිට් කරොත් ඒකත් ඉතින් මේ අපිට හම්බ වෙනවා. මේ භාවනාව පිළිබඳව නොවේ. එහෙත් තීරණය ගැනීම සඳහා උපදේශක් පතමි. මොකක් සඳහා? තීරණය ගැනීම සඳහා උපදේශක් පතමි. ඒක ගොඩක් ඉස්සරහ තියෙනවා මම කෙටියෙන් කියන්නද? හොඳයි හොඳයි. මා සතු ධනයක් ඇත. එය කුසලානිසංස මූලිකව ලැබෙන සතු පරිදි යෙදී හැකි වඩාත් සුදුසු පින්කමක්. <laughs> අහලා තියෙනවා. ධාර්මික උපවාගත් ධනයක් ඇත. ඒක ගැන අහලා තියෙනවා. ඒක මං හිතන්නේ ලොකු සානස ආවම තමයි සාකච්ඡා කරන්න. එතකොට ස්වාමීන් වහන්සේ කියයි වඩා සුදුසු ක්‍රමයක්. ඉතින් අපි එහෙනම් වෙන බලමු. වෙන කාට හරි භාවනාවට අදාළ ප්‍රශ්නයක් තියෙනවද? අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නේ පමණයි. කාට හරි වාචික යොමු කරන්න ප්‍රශ්නයක් තියෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. මම ආනාපාන ආනාපාන සතියෙන් භාවනාව පටන් ගන්නවා. හරි. එතකොට يعني භාවනා වාර දෙක තුනකදී වගේ හොඳට හුස්ම දැනිලා ඒක හිමීට ගෙවිලා ගිහිල්ලා නොදැනීම ගියා. ඊට පස්සේ කය මට ඒ කියන්නේ මම ඉන්න ඉරියව්ව ඉන්න ප්‍රමාණයෙන්ම හොඳට ප්‍රකටව දැනුණා. ඊගාවට නිකන් දනිස්සේ මම බංකුවේ වාඩි වෙලා ඉන්න ඒ ස්පර්ශ වෙන ටික එහෙම අත් තියාගෙන ඉන්න ඒ ටික හොඳට ඒ කියන්නේ ඒකේ රිදෙන රිදිල්ල වගේ රිදීම හරි. ඔව් ඒ රිදීම දැනුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ භාවනා එක වාරයකදී වගේ ඔව් එක වාරයකදී නිමාව නිකම් අර කය දැනිලා හොඳට කය නිකන් ඉස්සරහට වැටිලා වගේ. ඒ කියන්නේ ඇත්තටම වැටිලාද නැත්නම් මම බැලුවා ඇත්තටම වැටිලාද කියලා. <laughs> ඇත්තටම වැටිලා තිබුණ නැහැ. ඒ කියන්නේ අතපය තියෙනවා නමුත් අර සම්බන්ධ වෙලා මේ කයම නිකන් මේ විදිහටම නෙමෙයි වගේ. හැබැයි ස්වාමිනාස ඒ වැටිච්ච කයයි මායි අතර මොනාහරි නිකන් සම්බන්ධයක් තියෙනවා වගේ දැනීමකුත් ආවා. ඊට පස්සේ මං ඇත්තටම මම වැටිලාද කියලා හැරලා බැලුවා. ඒ කියන්නේ ඊට පස්සේ නෑ ඇත්තටම මුකුත්ම වෙලා තිබුණ නැහැ. ඊට පස්සේ ආපහු ඒ විදිහ එකක් ආවේ නැහැ. නමුත් භාවනාවාර දෙකකදී මගේ අත යනවා දැනුණා. හරි. දැන් ඕකෙදී මොකද්ද බලබලා ඉන්නේ? කියන්නේ කයේ දැනෙන දැනීම් වලට හිත තියාගෙනද ඉන්නේ නැත්නම් ආනාපානෙට හිත තියන්නේ ආනාපාන සතිය දැනෙන්නේ නැහැ හුස්ම දැනෙන්නේ නැහැ ඒ කියන්නේ හුස්ම පහක් හයක් දැනෙනකොට ඒක අර වෙනද වගේ අර හොඳට දැනෙන්නේ නැහැ ලාවට දැනිලා ඒක හිම්මම අර නිකන් ටික් ටික් ටික් ගාලා වගේ ඒ කියන්නේ සද්ද නෙමෙයි ඒ විදිහට දැනිලා නැති වෙලා යනවා ඊගාවට පස්තය දැන දැනීම වලට දාන්නේ දානවා ඒ කියන්නේ මට ප්‍රකටව දැනෙන්නේ කොතනටද එතනට ගොඩක් වෙලාවට මට දැනුනේ බෙල්ල රිදෙන ගතියක් දනිස්ස බංකුවේ වාඩි වෙලා ඉන්න දැනීමක්. හරි. අත් දෙකකට තියාගෙන ඉන්න දැනීමක්. හරි. අත් දෙක ස්වාමීන් වහන්සේ මම උකුල උඩ නිකන් ඇඟිලි අතර ඇඟිලි හිර කළා තමයි තියාගෙන තිබුණේ. මට දැනුණා ඇඟිලි අතර නිකන් මෙහෙම ඈත් වෙලා අත මෙහෙට ඇදෙනවා. ඊට පස්සේ මට ඒක අර වෙනදර වැටුණා වගේ නෙමෙයි ස්වාමීන් වහන්සේ මේක ඇත්තටම උනාම කියලා මට හිතුණා. ඊට පස්සේ ඇස් අරිනවද නැද්ද ඇස් අරිනවද නැද්ද කියලාත් හිතේ කුකුසක් ආවා. ඊට පස්සේ මං කොයිකටත් ඇස්සරලා බලනවා කියලා බලපුවම ඇත්තටම ස්වාමීන් වහන්සේ අත මෙහෙම කුල උඩට ඇවිල්ලා තිබුණා. හරි. ඒ කියන්නේ මෙහෙම ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ පැත්තටත් අත හැරුණා හැරිලා. ඒක මට හොඳට හොඳටම ඒ කියන්නේ ඒක හැම දෙයක් එක්කම හොඳටම නිරීක්ෂණය වුණා. ඊට පස්සේ මට ඒක ටිකක් නිකන් අකමැත්තක් වගේ හිතට ආවා මේ වගේ දෙයක් වෙන්න බෑ එපා කියලා වගේ. ඒ උනාට අර ස්වාමීන් වහන්සේ කිව්වනේ ඒක කමක් නැහැයි කියලා. දෙවෙනි වාරෙදිත් ඒක එහෙම වුණා. එතකොට මම ටිකක් වෙලා හිටියා කමක් නැහැ. ස්වාමීන් වහන්සේ කමක් නැහැ කියපු හින්දා කියලා ඒක ඊට පස්සේ අත මෙහෙම පල්ලටමත් වැටුණා. වැටුණා. හරි. ඊට පස්සේ නිකන් ඒ වෙලාවට භාවනාව නිකන් මට නිකන් මැස්ස ඇරුණා. ඒ කියන්නේ ඒක නිසා නෙමෙයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට භාවනා කරනකොට මට දැන් ඒක එනකොට මට නිකන් කැමති නැහැ. ඒක නැතුව <laughs> ඒ වගේ මම ඊට පස්සේ අතට හිත යොමන් නැතුව දනිස් දෙකට හරි. ඒ වගේ මට දැනෙන ප්‍රදේශයට ඒ වුණාට දැන් අත ටිකක් නිකන් අර වැඩිපුර දැනෙනවා දැනෙනවා වගේ නිකන් කටු ඇනෙනවා ඇනෙනවා නිකන් දඟලනවා දඟලනවා වගේ දැනෙනවා. ඒත් මම බලෙන්ම වගේ නිකන් දනිස්සට වගේ හිත යොමු කරා. අරක නැති වෙන්න. එතකොට ස්වාමීන් වහන්සේ මට දැනුණා මගේ ඇඟ කය සම්පූර්ණ දැනුණා. දැනෙනකොට නිකන් හුළඟක් ඇවිල්ලා වගේ නිකන් මාව නිකන් ගහගෙන යනවා වගේ ඒ කියන්නේ මුළු කයම නෙමෙයි නිකන් කොටසක් වගේ යනවා වගේ දැනුණා. මම ස්වාමිනසේ හැම ටිකක් නිකන් අර බොඳ වෙලා වගේ ගිහිල්ලා ඒ වගේ තිබිලා හපව් ආවා. හරි. ඒක හපව් එනවා යනවා දෙකම හොඳට මට දැනුණා. යන විදිහ හොඳයි. ඒ කියන්නේ දැන් අපිට කියන්නේ මේ විවිධාකාර දැන් අතන එකක් තමයි හැදෙන්න තියෙන්නේ අපි අපි ගාව තියෙනුනේ හොඳ විවෘත මනසක්. ඒ කියන්නේ අපිට නැහැ මොකක්වත් මෙන්න මේ ටික තමයි දැනෙන්න ඕනේ මේවා තමයි මේවා ගැන මම එච්චර තකන්නේ මේ වගේ ඒවා නම් මම කැමතියි කියලා එහෙම එකක් අවශ්‍ය නැහැ. කයේ මතුවෙන ඕනම දෙයකට මම ලෑස්ති. කයේ අත නෙමෙයි, পায় නෙමෙයි ඕනම දෙයක් ඕනම කයක් කයේ ප්‍රදේශයක් දැනෙන්න පුළුවන්. ඒ දැනීම මම හුදුවෙන් බාර ගන්නවා. විවෘත මනසකින් බාර ගන්නවා. බාර අරගත් බාර අරගෙන හිතන්න දැන් අපි මේ දේ බලා බලා යනකොට අපි අර කලින් දීපු නම් ගම් ටික පවා හලලා දාන්න. හිත සියුම් වෙන්න ඉඩ දෙන්න. ඉඩ හිත සියුම් වෙනවා කියන්නේ අපි ඒවට දීපු නම් ගම් පවා හැලෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔන්න දැන් ධනහිසේ වේදනාවක් මතුවලා බලන්න ගත්තා. දැන් අපිට තේරෙනනේ මුලින් තේරෙනවා මේ ධනහිස තමයි කියලා බලන්නේ. හරි එතෙන්ට හොඳට හිත තියලා මේක බලබලා ඉන්නකොට හිත එතන සමාධිමත් වුණා. දැන් අන්න ධනහිස තමයි බලන්නේ. පස්සේ හැබැයි මේ ධනහිසය බලන්නේ කියන සංඥා ටිකක් නැති වෙලා තේරුම් යනවා මෙතනදී මේ හුදු වේදනාවක් පමණයි. දැන් මේ වේදනාවක් බලන්නේ වේදනාවේ ඔන්න ඇතිවීම ස්වභාවයන් වෙනස් වෙන ස්වභාවයන් ඒක හතර පහකට කැඩලා යන ස්වභාවයන් নানা ප්‍රකාර දේවල් තියෙනවා අපි මේක මේ ධනහිසය කියන සංඥාවත් අවශ්‍ය නැහැ ඔව් ස්වාමීනි මම එහෙමත් බැලුවා ඊට පස්සේ අර ඊට පස්සේ ආයෙ හිතුණා දැන් මේක අත යනවා නම් යන්න දීපුවාවේ යන දිහාවක ගියාවේ කියලා හිතලා ඊගාව භාවන අවස්ථාවකදී අර විදිහට වාඩි වුණාම අත පොඩ්ඩක් ගියා. ඔහෙ යන්න ඇරියා. එතකොට ස්වාමීන් වහන්සේ මට හොඳට දැනෙන දැනීම මෙහෙම නිකන් ඒක අදින කෙනෙක් වගේ මම හිතුවා. දැන් මේක හිමීට හිමීට ඇදෙනකොට කවුරු හරි අදින්න කෙනෙක් ඉන්නවද? මට ඒක නවත්තන්න පුළුවන්ද? ඒ වගේ හැඟීම්. එතකොට මට නිකන් අර හිතෙන් කියන්නේ අත තද කළ නවත්තන්න පුළුවන්කම දැනුණා. නමුත් හිතට නිකන් ඒක නවත්තන්න තියා නිකන් හිතන්නවත් බැරි නිකන් අසරණ ස්වභාවයක් වගේ හිතේ දැනුණා. හරි. ඒ දැනීමත් එක්ක ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අත මගට ඇවිල්ලා නැතර වුණා. ඊට පස්සේ එකපාරට දනිස්ස වේදනාව ආවා. මම එතනට හිත තිබ්බා ස්වාමීන් වහන්සේ. එතකොට ඊට පස්සේ එතන මම හොඳට බැලුවා. හොඳට හිත ඒ කියන්නේ මට දැනීම හොඳට එතනට අවධානය යොමු කරපුවාම එතන නිකන් දැන් ඉස්සෙල්ලම දැනුනේ නිකන් එක දිගටම පවතින ස්වභාවයක් නිකන් එක ඉරක් වගේ. ඊට පස්සේ මේක මෙහෙම නෙමෙයි ටිකක් නිකන් දඟලන දඟලන්නේ අර ECG පටියක වගේ නිකන් ඒ වගේ ගොඩක් දැනුණා. මම ඊට පස්සේ අහපව් තව තවත් බැලුවා. ඊට පස්සේ මේ අතර ગેප් එකක් තියෙනවද කොහොමද ඒක වදින්නේ? මේ විදිහට මට ગેප් එකක් එහෙමනම් හොයාගන්න එහෙම බැරි වුණා. ඒ වගේ අපි මුලින් කියන්නේ හිත ප්‍රෝග්‍රෑම් කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේවා මෙතන තියෙනවා කියලා. අපි අපි නිකන් විවෘත බලාගෙන ඉඳීමක් පමණයි කරන්නේ. එතකොට සමහරට මේ එයා එක එක දේවල් පෙන්වන්න ඉඩ තියෙනවා. දැන් අර මම මේකේ ગેප් එකක් තියේවි කියලා කිව්වයි කියලා ગેප් එකක් හොයන්න යන්න අවශ්‍ය නැහැ. දැන් අපි හැබැයි මේක හැම හැම පෙන්නන දේවල් හැබැයි අපි ඔක්කොම පුළුවන් තරම් බලා ගන්න උත්සාහත් වෙනවා. ඒකෙදි අපි විවෘත මානසික මානසිකත්වකින් බලාගෙන යනවා. යන විදිහ හොඳයි මට හිතෙන්නේ. ඔව් සම්නස ඒ දැන් ඒක දැන් අපට දැනෙන තල්ලුව වුණත් ඊට පස්සේ මම දනිස්ස බැලුවා බංකුවේ වාඩි වෙලා ස්පර්ශ වෙන ටික ඒ හැම දෙයක්ම එකින් එකට පොඩ්ඩක් වෙනස්. නමුත් මේක තද ගතියක් හැබැයි තද ගතියත් කොහෙන් හරි තල්ලුවක් එනව නේද කියන එකක් දැනුණා. ඒ විදිහට බැලුවා ස්වාමීන් වහන්සේ වගේම දැන් දැන් හුළඟ වගේ ඇඟේ වදිනකොට ඔව් ඒ හුළඟ වැදුනට ස්වාමින් වහන්සේ ඒකේ දැනෙන්නේම තද ගතියක්ම නේද කියන එක. ඒ කියන්නේ අරගෙන් ප්‍රෙෂර් එකක් ආවට දැනෙන්නේ මේ තද ගතියන කියලා. ඒ වෙලාවේ මට දැනුණා මේක පටවි ගතිය කියලා. නමුත් මම ඒක හිතන්න උත්සාහ කරන්නේ නැතුව ඒ විදිහට බැලුවා ස්වාමින් වහන්සේ. වැරද්දක් නැහැ. ඇත්තටම දැන් ආනාපාන සතිය වඩද්දී උනත් දැන් ආස්වාසේ නැත්නම් ඒ හුස්ම රැල්ලෙත් පටවි ලක්ෂණයක් තියෙනවා. ඒ පටවි ලක්ෂණය තමයි ඇත්තටම මෙතන වදින්නේ. ඒ ඒක තමයි ඒ ඒ කියන්නේ පටවි ලක්ෂණයෙන් තමයි අපි ඒක දැන තද ගතියක් කියලා හඳුනගන්නේ. හිතන්න දැන් මේකේ උණුසුමක් හඳුනගන්නේ තේජෝ ලක්ෂණයෙන්. ඒ කියන්නේ හුලං රැල්ලේ පවා ওই ඔක්කොම ටික තියෙනවා. තියෙනවා. ඒක මේ දැන් අපි දැන් නිකන් තේජෝ ආපෝ ධාතුව වුණත් ස්වාමීන් වහන්සේ ඒ වගේ නේද? කියන්නේ තද ගතියක් වගේ නිකන් සීතල දැන් අපිට සීතල උණුසුම කියන එක දැනුණාට අපිට ඒක ඇඟට දැනෙන්නේම තද ගතියක් නිසාමනේ කියන එකයි ඒ වගේම නිකන් වැඩිපුර අපේ ඇඟට ස්පර්ශයක් වෙන්නේ අනික දනිස්සේ ස්වාමීන් වහන්සේ වේදනාව දනිස්සේ නෙමෙයි ඒක වෙන කොහේ හරි අපි වේදනාව රිදෙනවා කියලා දනිස්සේ හිතුවට එතන මේක ගැටීමක් විතරමනේ වෙන්නේ කියන එක වගේ නිකන් දැනීමක් ආවා. ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ සදනම් විතර භාවනාවක්. හොඳයි කරගෙන යන්න. දෙකට කරගෙන යන්න ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් ඕවා ඒ බලන වෙලාවේදී හිත සංසුන්ව තියාගන්න. මේ බලන වෙලාවේදී හිත සංසුන්ව තියාගන්න. හැබැයි හොඳට උමනාවෙන් බලනවා. සෙවිල් සොයනාසුලුව බලනවා. පස්සේ හැබැයි පරයන්කේ උරනාට පස්සේ සක්මනේ උරනාට පස්සේ ඕන්නම් කොලයට දානකොට මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ මෙහෙම උනේ මොකද්ද කියලා ඕන්නම් පොඩ්ඩක් අර සුතමේ ඥානයත් එක්ක සංසන්දිනවට වැරද්දක් නැහැ. හැබැයි වැඩේ කරන වෙලාවදී බොහොම සංසුන් වෙච්ච මනසකින්, නිශ්ශබ්ද වෙච්ච මනසකින් කරගෙන යන්න. අවසර ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම ඊයේ ආපු ගැටලුව අර සක්මරට හිත යන්නේ නැතුව පරියංකේටම හිත යන එක ඊට පස්සේ පරියංකේම ගොඩක් වෙලා රැඳෙන එක ඒක ස්වාමීන් වහන්සේ කිව්වේ සමාධියේ හිර වෙන්නේ නැතුව සිතුවිලි ටිකක් අරගෙන මේ නැවත සක්මනට යන්න කියලා. ඊට පස්සේ මං ඊයේ හවස එහෙම උත්සාහයක් කරා. ඒ කියන්නේ බලෙන් මම සක්මනට දාගත්තා. සක්මනේ ඒ කියන්නේ ඉස්සර මම ගොඩක් වේගින් වේගින් තමයි සක්මනේ යන්නේ මට එහෙම අර වේගයක් ගන්න බෑ. එතකොට සක්මන යනකොට මට අර මගේ ජීවිතේ චූටි කාලේ දේවල් ඒ කියන්නේ මං කරන්න කැමති දේවල් අම්මා ඒවට බාධා කරන ඒවා ඒවා පෙෂයක වගේ එනවා. එතකොට ඒ සක්මනේ මෙහෙම තිබුණේ. ඉතින් එතකොට මට එතකොට ඉතින් මට තේරුණා මේක මේ මේ මොහොතේ එන අතීතේ මතකයක් කියලා. ඒ වුණාට ඒක බලෙන් නවත්ත ගන්න බෑ. මම කලින් සක්මන් කරනකොට මං ආකාර දෙකකින් සක්මන් කරන්නේ. එකක් තමයි සිතුවිලි වලට එන්න දෙන්නේ නැතුව මං පියවරක් ගන්න සතිමත් වෙන එක. දැන් එහෙම නෙමෙයි යන්න තියෙන්නේ. දැන් පුළුවන් තරම් මනසට නිදහසේ ඉන්න දීලා සිතුවිලට එන්න දිදී තමයි දැන් යන්න තියෙන්නේ. ඔව් ස්වාමිනාස එතකොට ලොකු කලකිරීමක් වෙනවා ජීවිතේ ගැන. ඒ කියන්නේ මේ ඉපදිච්ච නිසානේ මේවා වෙන්නේ කියලා අර අර ඇතුළාන්තෙන් එන එක මේ හරි කලකිරීමක් එනවා එතකොට. ඒක කමක් නැහැ. මේ <laughs> පොඩ්ඩක් ඉතින් අර වතුර ටිකක් බීලා එහෙම යන්නයි තියෙන්නේ. එහෙමයි. අර ඊට පස්සේ ස්වාමීන් වහන්සේ පරියන්ගිට ආවහම ඔව්. ඒ කියන්නේ අපි කියන්නේ අපේ හිතේ තියෙන ස්වභාවයන් ඔක්කොම දැන් මතුවෙන්න දෙන්න ඕනේ. දැන් ඒ කියන්නේ දැන් තුවාලේ <clears throat> තුවාලේ යට තියෙද්දි නිකන් උඩ පැලස්තරයක් අලවලා වැඩක් නැහැනේ. තුවාලේ හොඳ වෙන්න අපි බෙහෙත් කරන්නයි තියෙන්නේ. ඒ නිසා අපේ හේත් දැන් අර මෑනියෝ කිව්වා වගේ පුංචි කාලේ වෙච්ච දේවල් ඒ ඔක්කොම පසුතැවීම් මොන හරි මානසික ප්‍රශ්න හරි මේ ඔක්කොම උඩට එන ඉඩ තියෙනවා. ඒ උඩට එමින් කියන්නේ යට හිතේ තියෙන දේවල් උඩු හිතට ඇවිල්ලා අපි ඒ දෙහා ඒ දේවල් සතිය හරහා සුවපත් කරනවා. එහෙම හිතන්න. දැන් හිතේ තියුණා ගැඹුරේ තැම්පත් වෙලා මහා කොසු ටිකක් කුණු ගඩවල් ටිකක් තිබුණා. ඒ ටික මේ භාවනාව හරහා අපි විවෘත වීම හරහා සතිය දිනුවීම හරහා ඒ ටික දැන් ඔන්න මතුවෙනවා. හැබැයි අපි බොහොම ඉවසීමෙන්, බොහොම කරුණාවෙන්, මෛත්‍රියෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. අපි ඒකට උදව් කරන්න යන්නෙත් නැහැ. ඒක මම මගේ කරගන්න යන්නෙත් නැහැ. ඒකට එහෙම්ම ෂයලා යන්න ඉඩ දෙනවා. ඒකට එහෙම්ම සුවපත්ලා යන්න ඉඩ දෙනවා. ඊට පස්සේ අන්න ඒක ඉවරයි. නැත්තම් අපි කරන්නේ මේක ආවා එන්නත් දෙන්නෙත් නැහැ. අපි ආයෙ යටපත් කරනවා. ඉතින් හරියට නිකන් ඔබාගෙන ඉන්නවා වගේ තමයි. ඒකට කවදාවත් මේක සුවපත් වෙන්නේ නැහැ. එහෙමයි. ඔව්. එහෙනම් මේ කියන්නේ දැන් ඇතැම් අය කියන විස්තර කරනවා මේ කියන්නේ දැන් ඒ කරද්දි හැම ඇඬෙනවා කියලා පවා කියනවා. ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක ඇඬුවා එතනින් ඉවරයි. මොකද මතුවලා තියෙච්ච යම්කිසි වේදනාවක් නේ දැන් මේ එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒක මතුවුණා උඩට. Tamanට තේරුණා. ඉතින් ඇඬුණා. ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් අඬලන්න ඒකත් ඉවරයි. අර ඒක ඒ ආපු උද්වේගය නැත්නම් ඒ මතුවලා ආපු දේ ඒකට අහු වෙන්නේ නැතුව පොඩ්ඩක් සතිමත් වෙන්න ඉඩ හැරියට පස්සේ ඒක සම්පූර්ණයෙන් අවසන් වීමක් වෙන්නේ. ඒක කියන්නේ සාභායක මරණයකටපත් වෙන වගේ දෙයක් එතන තියෙන්නේ. ඒ ආපු ප්‍රවේගය, ආතු ආතු ආපු මානසික බලවේගය ඒක යාම සුවපත් වෙලා ගියා. අන්න එතකොට තමයි මේකේ සම්පූර්ණ මේ එකක් ලැබෙන්නේ. මේ නිසා මගදී ගහලා දැමෙන්ෙන් නෙමෙයි දැන් යන්න තියෙන්නේ. මුලදී ඉතින් අපිට මගදී ගහලා දාන්න වෙනවා අපි ශක්තිමත් නැති නිසා. උදාහරණයක් වශයෙන් අපේ හිතේ ද්වේෂය තියෙන වෙලාවට අපිට ද්වේෂයට මුහුණ දෙන්න බැරි වුණාම අපි ඒකට ප්‍රතිවිරුද්ධ බලවේගයක් ක්‍රියාත්මක කරනවා. අපි මෛත්‍රියක් වඩනවා. ඒක එක ක්‍රමයක් පමණයි. පස්සේ හැබැයි සතිය දිනු කරගත්තට පස්සේ ද්වේෂය එනවා, ද්වේෂය බව හඳුන ගන්නවා. ද්වේෂයටත් ඉන්න දෙනවා පොඩ්ඩක්. උදව් නොකර. අන්න එතකොට ද්වේෂය ආම නැතිලා යනවා. දැන් ඒ කියන්නේ ඉබඳු ආකල්පමේ වෙනසක් චිත්තානුපසනාවට ධම්මානුපසනාවට එනකොට අපි ඇති කර ගන්න ඕනේ. අපි හුරු වෙලා තියෙන මේකට එන්න දෙන්නේ මේක මහා දේශයක්, මේක වදයක් කියලා එනකොටම පන්නන්න තමයි පුරුදු වෙලා ඉන්න. දැන් පොඩ්ඩක් ඉතින් කමක් නැහැ. අතින් ආපු දෙන්කෝ කියලා ඉතින් පොඩ්ඩක් ඉඩ දුන්නා. හැබැයි අපි උනන්දු කරන්න යන්නේ නැහැ. ඒකට අහු වෙන්න යන්නේ නැහැ. උල්පන්දම් දෙන්න යන්නේ නැහැ. එයාටම යන්න ඉඩ හරිනවා. සායනස මට ටිකක් පැහැදිලි කරගන්න ඕනේ මගේ දැන් මම සක්මන ආකාර දෙකකින් කරනවා. එකක් තමයි ওই විදිහට මට දැන් පියවරක් පියවරක් ගන්න යටිපත් වල හිත තියෙනකොට මම සිතුවිලි වලට එන්න නොදී යන එක. නෑ නෑ. එක ඊට පස්සේ මම දෙවෙනි මේ ආකාරයක් කරනවා. ඒ තමයි සිතුවිලි වලට එන්න දීලා සිතුවිලි කපාගෙන යනවා. ඒ කියන්නේ මම සක්මනේ යනවා. සිතුවිලි ගණන් ගන්න නැතුව. එතකොට සිතුවිලි බොඳ වෙලා යනවා. නෑ ඒකේ මට හිතෙනවා ඒකට ඔය දෙකම නැතුව සක්මනේ යනවා. හැබැයි පාදට හිත තියන්නේ නැහැ දැන්. අරමුණට හිත තියන්නෙත් නැහැ. බලෙන් හිත තියන්න යන්නෙත් නැහැ. හිතවිලි වලට එන්න දෙනවා. හැබැයි ඒක කපාගෙන යනව වෙනුවට නිකන් හිතට හිතට මතු ඒ කියන්නේ සිතේ මතු පිටට ඇවිල්ලා ඒ දිහා නිකන් මෛත්‍රියෙන් බලනවා. මේ දිහා නිකන්ම සානුකම්පිකව බලනවා. හැබැයි මේ උදව් කරනව නෙමෙයි. බලනවා එයාට එයා දැන් හිතන්න මෙහෙම මේ එන එක්කෙනත් එක්ක අපි දැන් සටන් කරන්න ගියොත් අපිට ඇති වෙනවනේ යම් පීඩනයක්. ඒ පීඩනයක් අවශ්‍ය නැහැ දැන්. දැන් මෙහෙම වෙහසක් අවශ්‍ය නැහැ. අපි දැන් ඒ කියන්නේ වැඩිච්ච කියන්නේ අපි විපස්සනාට වැඩෙනකොට වැඩෙනකොට අපි බලන්න ඕනේ මෙතන පීඩනයක් ඇති නොවන විදිහට තමයි භාවනාව කරන්නත් තියෙන්නේ. භාවනාවේ අපි පාවිච්චි කරන උපක්‍රම ටික පවා අඩු පීඩනයකින් අඩු වෙහෙසකින් නැත්තම් අඩු ආතතියකින් තමයි හැදෙන්න කරන්න තියෙන්නේ. අපි පාවිච්චි කරන ක්‍රමය පවා ක්‍රමය හරහා පවා ලොකු දැඩි පීඩනයක් ආතතියක් ගොඩනගෙනවා නම් සමහරවිට ඒ කියන්නේ අපි පාවිච්චි කරලා තියෙන ක්‍රමේ චරම හරියන්නේ නැහැ. අපිට ශක්තිය තියෙනවා නම් මේක පහසුවෙන්ම යවා ගන්න. ඒ පහසු උපක්‍රමේ පාවිච්චි කරන එක හොඳයි. එහෙමයි සාරණස්. මට අර වෙහෙස කරගතිය එන්නේ මං සිතුවිලි යට කරන්න යන නිසා. නෑ, එහෙම යට කරන්න යන්න එපා. සක්මනේදී බොහොම සිතුවිලි වලටත් එන්න දෙන්න. සිතුවිලට එන්න දිදී ඒ ගැන දැනුවත් වෙවි යන්න ඉඩ හරින්න. එහෙමයි. ඔව්. හොඳයි. මට මේ භාවනා ගැටලුවක් නෙමෙයි මේක සතිය කියන එකයි ඒකාග්‍රතාවයයි සමාධියයි. ඔව්. ඒ තුන ටිකක් පැහැදිලි කරලා දෙන්න බලන්න. සතියට මම ඉන්නව නේද? ඒකාග්‍රතාවයට <laughs> මම නැද්ද? ඒකටත් ඉන්නවා. ඒක සමාධිය කියන එක මට ටිකක් ඔය තේරෙන්නේ වගේ නැති එකක්. ඔව් නැත්තටම මේ කියන්නේ සමාධි කියන වචනය ගත්තාම ඉතින් ඒක pāli වචනේ. ඒකේ සිංහල පරිවර්තන ඉතින් ඒකාග්‍රතාවය කියලා කියන්න පුළුවන්. ඉතින් සමාධියයි ඒකාග්‍රතාවයයි කියන එක හරි සම්බන්ධයක් තියෙනවා. මේ දෙක ඒකාග්‍රතාව කියලා හැබැයි චෛතසිකයක් පැත්තෙන් උත් පෙන්නනවා. නමුත් සමාධි කියන එක ටිකක් පුළුල්. ඉතින් විවිධ පැතිවල සමාධි තියෙනවා එහෙම ඉතින් විස්තර කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපි දැන් ශික්ෂා තුනක් වශයෙන් කතා කරනවානේ සීල සමාධි ප්‍රඥා කියලා. ඉතින් ඒ සීල සමාධි කියන ශික්ෂා දෙකේදී මමෙක් ඉන්නවා කියලා සලකන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. මොකද අපි සීලයක් ආරක්ෂා කරන දැන් මම සීල් රකින්නවා කියන මේක තියෙන්න පුළුවන්. දැන් මම සත්පුරුෂයෙක් වෙනවා. මම කතුම් මරෙන්නේ නැතුව ඉන්නවා. මම ඔන්න සොරකම් කරන්න නොකර සොරකම් නොකර ඉන්නවා. ඔය විදිහට අර මම ඇතුළත් කරලා තමයි අපි මෙතෙන්දී මේ පව්කම් වලින් වළකින්නේ. එතෙන්දී මම ඉන්න එකේ වටිනකමක් තියෙන එකතකින්. ඒ කියන්නේ නැත්තම් නැත්තම් මට පෞසිද්ධ වෙනවානේ. එහෙමනේ අපි හිතන්නේ දැන් මට පෞසිද්ධ වෙනවා සතෙක් මැරුවොත්. අපි ඔතෙන්ට දැම්මොත් එහෙම මෙතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ. ඒක දාන්න ගියොත් එහෙනම් සතා මැරුවත් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. <laughs> එහෙම තමයි අර මේ එහෙම දෘෂ්ටියක් බුදුරජාන් වහන්සේගේ කාලෙදී වෙන මේ මේ කෙනෙක් කියලා තියෙනවා. එයා කියනවා මේ සතෙක් කිව්වට ඔතන දැන් සතයකට පිහියෙන් අයිනෝ. එතනදී වෙන්නේ මේ මස් අස්සට මේ ආයුධයක් අස්සෙන් රිංගීමක් පමණයි තියෙන්නේ. මුකුත් වෙන්නේ නැහැ නේද උඩ? <laughs> සතෙක් නැහැ නේ ඇත්තටම. එහෙම කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ දැන් අපි මේ බුදුරජාන් වහන්සේ පෙන්නන මේ ගැඹුරු දහම් ඇත්තටම ඒ ඒ අවස්ථානුකූලව යොදනවා මිසක් අර ඈත තියෙන ගැඹුරක් මුලටම ගෙනලා දාන්න සුදුසු නැහැ. දැන් ඕකට මේ අපේ ලොකු සාන්නාසය කියන උපමාව තමයි පුංචි දැන් උපන් ගමන් දරුවෙකුට මොනා හරි හොඳ හයි ප්‍රෝටීන් එකක් එහෙම දුන්නොත් මොකද වෙන්නේ? දරුවා ඉවරයි. මොකද දිරව ගන්න බැහැනේ. අන්න ඒ වගේ තමයි. එහෙනම් අපි මේ සීලයක් ආරක්ෂා කරන වෙලාවදී මෙතෙන්දී මම නෑ මම මොකෙක්වත් නෑ මෙතන තියෙන අනාත්ම ධමයක් කියලා අපි මේ සලකන්න ගියොත් එතන වරදිනවා. සම්පූර්ණයෙන් පාර පිට යනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන උපක්‍රම තනිකර අර මේ අවස්ථානුකූලව යොදා ගන්න වෙනවා. ඒ වගේමයි මේකේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්න වෙනවා. අපි අනාත්ම දර්ශනේ පාවිච්චි කරන්නේ කෙලින් ප්‍රඥා ශික්ෂාවදී පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ සීල සමාධි කියන කොටස් දෙකේදී අනාත්ම දර්ශනයක් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ප්‍රඥා ශික්ෂාවට ආවට පස්සේ තමයි අන්න මේ දේවල් හොඳින් බලනවා. මේ මේ දේවල් වල යථා ස්වභාවය දකිමින් වාසය කරනවා. සමාධිය පාවිච්චි කරලා මේවා ඇති ඇතිසැටිය දකිමින් වාසය කරනකොට තමයි අන්න අනාත්ම දර්ශනයක් මේ ප්‍රඥාව හරහා මතුවෙනවා. නැතුව මේ අපි ඉගෙන ගත්තා කියලා හැමතැනම අනාත්මේ දදා දදා යන්න බෑ. මිනහස ගැඹුරු සමාධියේ පැයකට වඩා ඉන්න ඕනේ නැද්ද? පැය දෙක තුන වගේ ඉන්න පුළුවන්ද? නෑ මට නම් බෑ මගේ කට්ටිය ඔක්කොම ලා හැම ඉන්න පැය දෙක තුනේ. ආ මේ මෑණියගේ ප්‍රශ්නයක් නෙවෙයි දහන්නේ. මාත් උත්සාහ කරනවා ඉතින් එහෙම ඉන්න. නෑ. එහෙම ඒක ඒක තමයි අපි කියන්නේ අපි ගාව තියෙන එක පැත්තකින් කියනවා නම් වැරදි ආකල්පයක් තමයි අපි මේ භාවනාවේ සාර්ථකත්වයෙන් මනිනවා ගැඹුරු සමාධියක් තුළ වැඩි කාලයක් සිටීමේ හැකියාව මත. ඒක ඒක ඒක ඒක ඒක ඒක නිර්ණායකයක් පමණයි. ඒක සමාධියක් වැඩිලා කියනවා කියන එකට නිර්ණාය මේ සාධකයක් පමණයි. නමුත් බුදුරජාන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයන් පහක් පෙන්වනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඉතින් ඒකෙදී විශේෂයෙන්ම සතිය, සමාධිය, ප්‍රඥාව කියන ගුණධර්ම තුන හොඳ සමබරතාවයක් එක්ක යන්න ඕනේ. දැන් ඊටත් එහා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඔන්න බොජ්ජංග ධර්ම ගැන කතා කරනවා. බොජ්ජංග ධර්ම හතක් කතා කරනවානේ. ඒකෙදි පෙන්නනවා ධම්මවිචය, විරිය, පීති කියන බොජ්ජංග ධර්ම තුන එක ගොඩක් වශයෙන් පෙන්නනවා. ඊළඟට පස්සද්දි සමාධි උපේක්ඛා කියන තුන තව කොටසක් වශයෙන් තව ගෲප් එකක් වශයෙන් පෙන්වනවා. තව සමූහයක්. ඊළඟට කියනවා අපේ හිතේ විසිරීමක් තියෙන වෙලාවට හිත මේ චංචල වෙලා තියෙන වෙලාවට වික්ෂිප්ත වෙලා තියෙන වෙලාවට බුදුරජාන් වහන්සේ කියනවා මේ ධම්මවිචය මේ හදන්න යන්න එපා නැත්නම් ඒක වඩන්න යන්න එපා ඊළඟට වීරය වඩන්න යන්න එපා ඊළඟට ප්‍රීතිය වඩන්න යන්න එපා කියනවා. ඒක නවත්තන්න කියනවා. ඒ වෙනුවට අන්න පස්සද්ධි සමාධි උපේක්ඛා වඩන්න කියලා කියනවා. ඊළඟට හිතන්න කියනවා හිත හුඟාක් නිකන් එකම තැන ඔහේ ඉන්නවා නිදිබරයි මේ ඔහේ නිකන් අර හෙලෙවෙන්නවත් බෑ නිකන් මලානික වෙලා එහෙම වෙලාවට බුදුරජාණන් වහන්සේ කියනවා මෙතෙන්දී පස්සද්ධිය දිනු කරන්න එපා සමාධිය දිනු කරන්න එපා උපේක්ෂාව දිනු කරන්න එපා කියලා. ඒ වෙනුවට අන්න ධම්මවිචය විරිය පීති වඩන්න කියනවා. මෑණියෝ කියවලා බලන්න මේ බොජ්ජංග සංයුත්තේ සංයුත්ත නිකාය බොජ්ජංග සංයුත්තේ අග්ගි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකදී තමයි බුදුරජාණන් වහන්සේ ওই විදිහට විස්තර කරන්නේ. මේ බොජ්ජංග පවා වඩනකොට අපි තේරුම් ගන්න ඕනේ මේකේ සමබරතාවයක් පවත්තන්න. ඒ කියන්නේ හිතේ තියෙන්න ඕනේ සමබරතාවයක් මිසක් එක පැත්තකටවත් නිකන් ඇල වෙලා බර වෙලා පාර්ශ්වික වෙලා ඉඳලා හරියන්නේ නැහැ. සතිය ගැන බුදුන් වහන්සේ කියනවා ඒකනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම තිස්සෙම වඩන්න කියනවා. ඒකේ සීමාවක් පෙන්වන්නේ නමුත් සමාධිය ඊළඟට අර වගේ ධම්මවිචය මේවා අපි සමබරතාවය පවත්වන්න වෙනවා. ඔව්. ඒ නිසා කෙනෙකුට හැකියාව තියෙන්න පුළුවන් පැය ගණන් සමාධියක ඉන්න. නමුත් හිතන්න එයා සමාධියෙන් එළියට ආවට පස්සේ ආයෙ ඔන්න කවුරු හරි පොඩ්ඩක් ඇනුම් පදයක් කියපුව ගමන් ඔන්න ද්වේෂය විශ්වෙනවා නම්. ඉතින් අර සමාධියේ මහා ලොකු වටිනකමක් නැහැ. එතකොට ගැඹුරු සමාධිය පැයක් විතර හිටියා බෑද ස්වාමීන් වහන්සේ? ඒක තමයි. ඒක අවස්ථානුකූලව තමයි කියන්න වෙන්නේ. හිතන්න දැන් අපි විපස්සනා පැත්තෙන් කතා කරනවා නම් අපිට අවශ්‍ය වෙනවා සමාධියක වටිනකමක් තේරුම් ගන්නත්. ඒ අපේ හිත හොඳටම වික්ෂිප්ත වෙලා තියෙනකොට අපිට විපස්සනා කරන්න අමාරුයි. ඒ කියන්නේ හිතේ අපි දන්නේ හිතේ ඇති වෙන විවිධාකාර සිතුවිලි ස්වභාවයන් හඳුනා ගනිමින් යන්න නම් ඒව අතර පොඩ්ඩක් පරතරයක් තියෙනකොට මේක ලේසි. නමුත් කෙලවරක් නැතුව මේක වේගෙන් වේගෙන් වේගෙන් එන ගන්නකොට මේක තේරුම් ගන්න අමාරුයි. අන්න එතෙන්දී පොඩ්ඩක් හිත සමාධි කරලා ආයි සංසුන් කරගන්න එක වටිනවා. නමුත් හිතන්න සමාධිය ඕන්ට වඩා වැඩිලා සමාධියේ මේ මොකක්ද ඒකට කියන්නේ ශක්තිය හරහා. දැන් මොකක්වත් හිත අරමුණු ගන්න නැත්තම්. හිත තියෙන ඔහේ තියෙනවා. ආයි මොකක්වත් තේරෙන්නේ නැහැ, ගැහුවත් ගානක් නැහැ, මැරුවත් ගානක් නැහැ, නිකන් මොකක්වත් ගැන හිසි හැඟීමක් නැහැ. එතන එතන ඒක ඇත්තට ගැලපෙන්නේ නැහැ. එතෙන්දී ආයි උඩට ගන්න වෙනවා. ඉන්න බෑ දෙකේ තුනේ එහෙම. ඉන්න මහත් හිතෙන් උත්සාහ කරනවා එහෙම ඉන්න. නෑ ඒක තමයි. එහෙම ඒකේ නෙමෙයි වටනකම තියෙන්නේ. ඒක තමයි. සමාධිය පාදක කළා සමාධිය පාවිච්චි කරන්න නුවණ වඩන්න. ඒකයි දැන් අර ඊයේ මම මෑනියන්ට කිව්වේ අර දැන් ආනාපාන සති සමාධියේ දැන් වැඩි ඉන්නව වෙනුවට මේ කායික වශයෙන් දැනෙන දේවල් හොඳින් පරීක්ෂා කරලා බලන්න. හොඳට නිරීක්ෂණය කරන්න. හොඳට සමාධියේ ඒ ඒ තැන් වලට යොද යොදා මෙතන මොකද්ද මේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය කියලා තේරුම් ගන්න ඕනේ අපි. මෙතන මතුවෙන විවිධාකාර වේදනා ස්වභාවයන් තේරුම් ගන්නවා. එයාගේ හැසිරීම තේරුම් ගන්නවා. ධාතු ලක්ෂණ හොඳට තේරුම් ගන්නවා. හිතේ මතුවෙන විවිධාකාර සිතුවිලි ස්වභාවයන් තේරුම් ගන්නවා. එතනයි වටින්නේ. හරි හොඳයි ප්‍රශ්නයක් හොඳයි හොඳයි තේරුවන් සන්න හොඳයි මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා හොඳයි එහෙනම් අපි දැනට ධර්ම සාකච්ඡාව අවසන් කරනවා නැවතත් සවස් 5ට ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙනවා සියලු දෙනාටම තේරුවන් සන්නයි